නොකරන තෙක් එය හරි මාර්ගයේ යන්නේයි අපිට සිතාගත හැකිය. මේ අදුපාඩුවක් වෙත කරුණාවෙන් පහදා දෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම පතමි. ඒකර අවසානයේ මතක් කරලා තියෙන විදිහට භාවනා සිදුවෙන දේ දෙහා නම් කරන්නේ නැතුව ලේබල් කරන්නේ නැතුව බලාන ඉන්නවා කියන එක ආධුනිකයෙකුගේ ප්‍රශ්නේ බැලුවොත් නම් පැත්තෙන් බැලුවොත් එච්චර සාර්ථක වෙන්නේ නැහැ. කොයි වෙලාවක භාවනාව තාක්ෂණික වචනෙන් කියනවා මේ ඕලාරික කය නැත්තම් ඕලාරික අත්පටිලාභය කයට හිත අරගෙන ඊට පස්සේ ඒක භාවනාවේදී ආනාපාන වගේ එකට දාලා ඒක යනවා එතකොට මේ ඕලාරික අත්පටිලාභේ මනෝමය අත්පටිලාභේ කියන එකට ඕලාරික අත්පටිලාභේ බුදුරජාණන් විස්තර කරන්නේ චාතුම් මහ භූතිකෝ කබලිකාර ආහාර භක්කෝ හතර මහ භූතයන් හැත්ති මේ ආහාර කන ඝන ආහාර වළඳන මේ කය මනෝමය කියනකොට කියන්නේ අහීනින්ද්‍රියෝ සබ්බංග පච්ඡංග සමංගේ ඉන්ද්‍රයන් නැති වෙලා නැහැ සියලු අංගපසංගේ සමානයි නෝ හේවනලක් වගේ තමයි අඟ පේන්නේ ෆොටෝ එක නෙමෙයි ෆොටෝ එකේ නෙගටිව් එක විතරක් පේනවා. ඒක තියෙනවා ඇස් දෙක වහගෙන ඉන්න අවස්ථාවක් කියලා හිතනද එතකොට ඇඟ තිබුණාට මේ මෙවර කොන්ක්‍රීට් වලින් හදව ප්ලාස්ටික් වලින් හදව ත්‍රිමාණ නෙවෙයි ඇඟ නිකන් තඹපු පීපිඤ්ඤ කැලලක් වගේ වෙලා නෙගටිව් එකක් වෙලා හැබැයි ඔක්කොම තියෙනවා පොසිටිව් එකක් හදාන තියෙන ඔක්කොම ටික තියෙනවා එතෙන්ට යනකොට තමයි අපි හිමීට මේ කය යන යnderලා ආනපාන දිගේ සියුම් කරගෙන යන්නේ ඊට පස්සේ ඒක සංඥාමය අත්පත් ලාභයකට යනවා එතකොට තියුණත් නැතත් සියල්ල සංඥා පමණයි. අන්නේ තිබුණත් නැතත් සියල්ල සංඥා පමණයි කියන තැනට විතරක් මේ වාක්‍යය ගැලපෙනවා. මේ එකක්වත් නම් කරන්න එපා. සමස්තය බලන්න, ගොජේ බලන්න, සන්තතිය බලන්න. නම් කරපු ගමන් කතන්දර ගොතන්න පටන් ගන්නවා. නම් කරපු ගමන් ප්‍රපංච කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ප්‍රකල්පනා පටන් ගන්නවා. ඒ නිසා නම් කරන්න හදන බව තමයි කෙලෙසි කියලා හිතාගෙන ලේබල් කරන එක තමයි කෙලෙසේ කියලා හිතාගෙන ලේබල් කරන්නේ නැතුව ඒ සමස්තය දිහා බලන ඉන්නවනම් අර කලින් කියාපු විදිහට එතෙන්ද එන්නේ ඉස්සල්ලත් වගේ ඔය ඇඟ ගැස් වෙන ගති, බෙල්ල කඩා වැටෙන ගති, කරකවනවා, කම්පන චංචල එහෙම නැත්නම් හතර මහ භූතයන්ගේ හොල්මන් ටික පෙන්වන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්න හැම එකකදීම සැලෙන්නේ මේ මගේ කය කියාගත්තොත් තමයි. එහෙම නැත්නම් මාගේ කියාගත්තොත් තමයි, නැත්නම් මගේ ආත්මය කියාගත්තොත් තමයි. ඒසයි කම්පන චංචල වෙන වෙලාවට අර සංඥා මෙතනට මේ යන්න හදන්නේ. ඒ නිසා මම මේක මගේ කියාගන්නේ මගේ ආත්මය කියාගන්නේ මගේ මගේ මම මාගේ මගේ ආත්මය කියාගන්නේ කියන පුහුණුවට අපි කියනවා කාය ජීවිත নিরপেক্ষ භාවය කියලා. කයත් ජීවිතයත් පිළිබඳ අපේක්ෂාවක් නැහැ. ඉතින් ඒක තමයි ලෝකේ දෙන ලොකුම දාණය. ඒක කරන්න අමාරුයි. ඒ බව දැනගෙන හිටියත් නැත්නම් මෙතෙන් යන බව දැනගෙන හිටියත් ඒ වෙලාවේදී මොකද්ද මගේ හැඟීමක් එනවා. මම කියන හැඟීමක් එනවා. මගේ ආත්ම හැඟීමක් එනවා. ඒක මේ අපි ඉගෙන ගන්න සූත්‍රය හැටියට සලායතනේ සලායතනේ වැඩ යනවා. නමුත් ඒක රංජනය කරන්නේ රංජ සාරජ්‍යති කියන පදේ ඉඳලා න සාරජ්‍යති කියන තැනට යනවා. වැඩ යනවා. මගේ තමයි හැබැයි මේක වේවා මේක නොවේවා මේක වුණොත් හොඳයි මේක වුණොත් නරකයි කියන්නේ නැතුව ඒක පිළිබඳව වග වෙන්නේ නැති කොමිට් වෙන්නේ නැති මම කියාගන්න නැති මගේ කියාගන්න නැති මගේ ආත්මය කියාගන්න නැතනට පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ පුහුණුව හරීම අමාරු පුහුණුවක්. මොකද කොච්චර භාවනා කරත් ඒක නොකරන තැනට යන්න ඉඩ තියෙන ඉඩ වැඩි. ඒ තරම මේ කායද සහ ජීවිතේට අපේ බැඳීම තියෙන නිසා. කොයි වෙලාවක හරි කන සාරජ්‍යති කියන මට්ටමින් මේ සඳහන් සංදර්ශනේ බලන්න පටන් අරගත්තොත් කියන්න වෙන්නේ සිද්ධාර්ථ කුමාරයා ගිහි ගියාතරින් ඉස්සල්ලා එදා රාත්‍රියේ නාටිකාංගනාව වෙනවා නටන්න. ඉතින් මේ නාටිකාංගනාව නටනකොට දැන් මෙයාට තියෙන්නේ මේ දවල් දෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකලා රාහුල කුමාරයා ඉපදිලා රාහු ජාතම් බන්දනං ජාතම් කියන ඒ අතහැරීමේ අදහසත් ඇවිල්ලා දැන් මේ යන්න හදන්නේ කාටවත් කියලා නැහැ අඩු ගන්න ඡන්නවතියවත් දන්නේ නැහැ තාම. නටනකොට මේගොල්ලෝ ඇවිල්ලා නටන්න පටන් ගන්නවා. එතකොට රංජනය කරන්න බෑ. නමුත් ඒගොල්ලෝ එන්නේ රාජනීතිය කරන්නට. අනිත් ඒවා පිටි පැත්තට හැරෙනවා. එතකොට නාටිකාංගනාවට මොකද වෙන්නේ? නාටිකාංගනාව බලන්න හිටියේ එකම ප්‍රේක්ෂකයා හිටියත් බුදිනම් මේගොල්ලෝ එතන වලට නිදා ගන්නවා. නිදා ගන්නකොට කුණු කෙල පෙරාගෙන ඇඳුම් හෙළුවෙන් සංගීත භාණ්ඩුවට තමයි බුදියන්. දැන් හැරලා බලනකොට බලන්නේ මොකද? ආන්නේ දර්ශනේ ලෝකේ පේන්න පටන් ගන්න මේ ලෝකයා පුදුමාකාර මවාපෑමක් කරනවා. ඒ මවාපෑම කරලා ඒක දිහා ඒ මවාපෑම කරන වෙලාවේදී ඒ සම්දර්ශනේ බලන්නේ නැතුව ඒ නාඩගමේ හැමාරේ පොඩ්ඩක් බලන්න. උදාහරණයක් වශයෙන් මේ වගේ වෙන්නේ රික්‍රියේෂන් හෝල් එකක් හිටන්න මගුල් ගෙවල් වලට සරසනවා. ඉතින් මනමාලයා මනමාලිය නිසා පවුලේ කට්ටිය මල් ගෙනල්ලා නුවරඑළිය මල් ගෙන්නේ ලංකාවේ දින. ඔක්කොම දරනවා ඉවරලා යන වෙලාවේදී මේ ගලවනකොට බලන්න මොකද කරන්න කියලා. ඔක්කොම එන්න බීකර දාලා පාගල පාගල පාගල දාලා කුණු කුඩේට ඊට ඉස්සෙල්ලා මල් ඩිස්ප්ලේ කරනකොට වෙලාව බලන්න. කිප්ස් ලියුටේ කියුටෙක්ස් ලිප්ස්ටික් ගාන වෙලාවයි ඒව හොදන වෙලාවයි. අන්නේ දෙකේ වෙනස සදාචාරයට ගැලපෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මිච්ඡර මේ උපදාන්න හදන දේ තව මොහොතකින් මොකද වෙන්නේ? එහෙම නැත්නම් මේ අපි දැන් දවල්ට වැළඳුවා. දැන් බොක්කේ තිනකොට කොහොමද හැදෙන්නේ? අර මේසේ ඩිස්ප්ලේ කරලා තිනකොට මේක සලාඩ් මේක පපඩම් මේක ගඳ සුවඳ ඔක්කොම තියෙන. දැන් දැන්ට බොක්කේ තියෙන එක පොඩ්ඩක් එළියට අරන් ඇත්තොත් මොකද වෙන්නේ? මේක නම් කන්න හිතෙනවද? දැන් ওই තියෙන එක නම් ගෑවට පස්සේ ඒක වෙන එක වෙනම දෙයක්. ඒ කක්ක වෙලා එළියට ගියාට පස්සේ කියන්නත් ලැජ්ජයි. මේ වැසිකිලි කරන තැන කොහෙද තියෙන්නේ කියලා කියන්නෙත් නේ හංගලා. කෑම තියෙන තැන නම් එන්න අනේ කෑම කණ්ඩ සියල්ලට විවෘත ලැජ්ජමේ රජුන්ටත් මේක හොඳයි, හාමුදුරන්ටත් මේක හොඳයි, දුර සිට ඇවිල්ලා වළඳන්න වචන දෙයක් කියලා ඩිස්ප්ලේ එකයි මොහොතකින් මොකද වෙන්නේ කියලා බලන්න. අන්නේ දෙක දිහා තමයි හිත තමයි මේ දේවල් දිහා සාරජ්‍යව බලනවා සාදර වෙලා රංජනීය කරලා න සාරජ්‍යති කියන පැත්තෙන් බලන වෙලාව ඔය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක මම මාගේ මගේ ආත්මය කියන්නේ අර හැඩ ඔක්කොම තියෙනවා. මම බලුවමනයක් වඩටපත් වෙලා ඉවරයි. මෙතන වමන ගොඩක් වඩටපත් වෙලා ඉවරයි. එමෙදි මෙතෙන්ට යන්නේ නැතුව සාරේ උරා ගන්න බෑ. මේස උඩ කැමතිදී සාරේ උරන්න බෑ. කෙලත් එක කලවන්න වෙන්නේ නැතුව සාරේ උරන්න බෑ. කක්ක වෙන්නේ නැතුව සාරේ උරන්න බෑ. දැන් ඇඟේ තියෙනකොට නම් සාරේ උරා ගන්න. එළියට යන ටික හිතා ගන්න. ඒ වගේ අර සාරජ්‍යති කරපු සඩින්ද්‍රය න සාරජ්‍යති තැනකට යනවා. මේක තමයි ලෝකයා බය දෙයි. ලෝකයා මේක නැති කරන්න තමයි මේ ආලවට්ටම් දාන්නේ. රූපලාවන්‍ය කරන්නේ. මේ ඩිස්ප්ලේ කියලා එකක් තියෙන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා එකක් තියෙන්නේ. මවාපෑම කියලා තියෙන්නේ. සෝබනේ කියලා කියන්නේ. ඒ සෝබනේ කරන්නේම මේ තියෙන ස්වරූපේ හොඳ නැති නිසා. ප්‍රകෘතිය හොඳ නැති නිසා නමුත් ප්‍රകൃතියේ ස්වභාවයම මල පිපෙනකොට ලස්සනයි. ස්වභාවයෙන්ම ඉර නගිනකොට ලස්සනයි. ස්වභාවයෙන්ම දොලක් ගාව ලස්සනයි. ඒ වගේම ස්වභාවයෙන්ම තියෙනවා සත්තු කා කොට වැටෙනවා. මහ එකා මැරෙන්නේ පොඩි එකා මැරෙන්නේ මහ එකාගේ හක්කේ. ලේ පිට කනවා සත්තු. මේ දෙකම දිහා බැලුවොත් මේ ශිෂ්ට සමාජයේ අර නරක පැත්ත පෙන්වන්න තියන්නේ. පත්තර වල දාහන දාහන සීදී නැසගත්ත කතා. පත්‍ර දාන්න තහනම් මොනවාක්වත් ඒකට පත්‍ර දාලා ඒ ඔක්කොම සෙන්සර් කරනවා. මිනිහා ගෙදරට ගෙනියන තහනම් මේ පුරංගනාවන් සහ පුරවැසියන් විතරයි නගරේ ඉන්න ඕනේ. ලිරික් මහල්ලෙක් මලකඳක් පෙන්වන්න එපා. අද මේ තියෙන සමාජයේ ලිරික් එළියට දාන්න තහනම් ගෙදර මිනිස්සුන්ට නඩු දානවා ස්පිතාලෙට ගෙනිච්ච නැත්තම්. ගෙදර තියාගෙන තහනම්. මහල්ලෙක් වෙච්ච ගාම මහලු මණ්ඩමට දක්වන්න ඕනේ. ගෙදර තියන්න තහනම්. මලකඳක් පැවිද්දෙක් අරහං. සුද්ධෝදන රජුරුත් ඕක තමයි හැදුවේ සිද්ධාර්ථ කුමාරයා ගිහි ගියා තැල්ලේ යයි කියලා. මේ නගරෙකත් ওই ටික තමයි තියෙන්නේ. ওই හතරම පෙන්වන්න දෙන්නේ නැහැ. ඉතින් මේක දිහා බැලුවොත් මෙන්න රංජනය කරන පැත්ත මේක රංජනය කරන්නේ නැති පැත්ත මොනවාගේ ඉස්සර පැත්ත පස්ස පැත්තයි කතාව අහලා තියෙනවනේ. මුන්න නඩනකොට පස්ස පැත්ත හරීම කැතයි. නටන්න නැතුව බුක වහගෙන හිටියනම් හොඳයි ඔය පිල් ටිකේ. මේක මෙහෙම මෙහෙම සලසනකොට එක පුලියේ. මේ හැම කෙනෙක්ම නටන්න හදනකොට මතක තියාගන්න කොහෙද ඕන දන්න පැත්තක් එළියෙනවා. ඒක දිහා තැතෙන්න රජ්‍යති. මේක සාරජ්‍යති. මේ දෙකේ වෙනස දැක ගන්න බැරුවනේ මේ තියෙන. දකින්න හැම කෙනාම දකිනවා. අර අසભ્ય දෙයක් නොකිය යුතු දෙයක් කියලා අයින් කරනවා. බුදුරජාණන්සේ මේ දෙක දිහා සමසේ බලන්නේ කියනවා. එතකොට අපිට නිබ්බිදාවක් පහළ වෙනවා. නැත්තම් හිතන්නේ මේ නොකිය යුතු දේවල් කියනවා, නොපල යුතු දේවල් බලනවා, නොපෙන්ිය යුතු දේවල් පෙන්නනවා කියලා මේ සભ્યත්වයක් හදාගෙන තියෙනවා. ඉතින් මෙතනදී වෙන්නේ අතෙන් ගියාට පස්සේ පේන බෙල්ල කඩහන වැටෙනවා. ඔලුවත් කරකැවෙනවා. මේ ඔක්කොම ගොජේට යනවා ඔක්කොම හැඳි ගෑවිලා යනවා මේක දිහා නම් දාන්න නැතුව බලන්න හිටියොත් එහෙම නැත්නම් කොමිට් වෙන්නේ නැතුව කමෙන්ට්ස් දෙන්නේ නැතුව දිහා බලන ගියා මොකක් ප්‍රශ්නයක් නැහැ ඒකට බුදුබණ අහලා අර අන්වේ ඥාන සහිතෝ ගිය කෙනෙකුට තේරෙනවා ඕක මේ මෛත්‍රී බුද්ධ ශාසනය කියලා වෙන අලුතක් ලැබෙන්නේ නැහැ මේ බුද්ධ ශාසනය දැන් කරන එකම තමයි එදාටත් අපේ දරුවචන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ ඉඳද්දි බැලුවත් ඕක ඔච්චරමයි මේ දැනදී මේ මේ ඕක්ලන්ඩ් බලුවත් එච්චරමයි. අපි හිතනවා ඒකට මේ වෙනම තනක් වෙනම ස්ටේජ් එකක් හදන්න ඕන කියලා අනාගත පාරමිතා කරනවා. ඒ කියන්නේ වර්තමානයේ අතීතේ බලන්න බැරිකම නිසා. ඒ නිසා අවසාන වාක්‍යයේ දෙන ඒ ගතිය මතක තියාගන්න ආරම්භයේදී භාවනාදී බෑ භාවනාදී ගිහිල්ලා හොඳට ඕම අරමුණු සියල්ලම දිහා සමසිතින් බලන්න පුළුවන් වෙලාවක් එනවා. එතකොට භාවනා හුඟක් වෙලාට පරියන්ක අවසාන කෙලවරේ. අන්න එතනදී මේක දිහා නම් කරන්නේ නැතුව වර්ගීකරන්නේ නැතුව ලේබල් අලවන්නේ නැතුව සමස්තය දිහා බලන්න පුළුවන් නම් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ දේ මගේ නෙවෙයි. පරතෝ. ඒක මේ මගේ එකක් නෙවෙයි මේ නම් කෙරුව ගමන් තමයි මගේ වෙන්නේ. ඉතින් ඒ පේන දර්ශනයේ බුදුහාමරෝ නම් පහක් දෙනවා. ශුඤ්‍යතෝ රිත්තතෝ තුච්ඡතෝ අනත්තතෝ පරතෝ කියලා මේක ශූන්‍යතාවයක් තියෙන වටනකමක් නැහැ. රිත්තයි. අර පද්ධතියක් නැහැ. ශූන්‍යයි තුච්චයි. බලුවමනයක් වගේ. පරතෝ අනුන්ගේ අනත්තතෝ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේකට කනගාටු වෙලා වැඩකුත් නෑ. මේකට බෙල්ලේ මල් මාලයක් වගේ දාගන්න සන්තෝෂ වෙන්න දෙයක්වත් නෑ. ඕක දිහා බලලා නොදැක්කා වගේ ගල්බමුණෙක් වගේ බලහින්න පුළුවන්. දැන් ගංජ ගහ මිනිස්සු බලහන් ඉන්න මැණික් කැල මැණික් කැලක් කියලා ගල් කැටයක් කරන උදේ වෙනකම් බලහන්. උට පේන්නේ මැණිකක් වගේ. කිසිම කරදරයක් නැතුළු ඒ මෙල්බන් ගියාම පොලිසියෙන් දෙනවලු හොඳ ගංජා. ගහලා හිටපන්. ඒකට කුඩු ගහන්න ඕනෙත් නැහැ. ස්ත්‍රී දූෂණ කරන්න ඕනෙත් නැහැ. ඔයම ගල් කැටයක් දිහා බලන එක ඉන්න එකද තියෙන උද වෙනකම්. අර ඒකට හොඳට සූස්ති වැදිලා. පොලිසියෙන් ඇවිල්ලා දාගන්න ගලු සර් ඕන දෙයක් කළා ජිප් එකට දාන්න මගේ අහතල්ලේ කඩන්න එපා කියලා. ගෙනියලා ඕන ඉස්පිතාලට දාන්න දාන පිසාව ඒ කවන ආතල්ලේ කඩන්න එපා කියලා. ඉතින් මේ ආතල් එක තමයි තියෙන්නේ. භාවනා කරුවට පස්සේ ආතල් එක තියෙනවා කවුරු පිස්සු කෙලියත් කාට වැරදුනත් කවුරු දිනුවත් කවුරු හරි ගියත් ඉතින් මේ ගොජේ තියෙන පින දානවා වගේ තමයි. ওই පින දාවල් දේවල් නටන්න පටන් ගත්තොත් ඒ නටන ගානෙට ආතතිය වැඩි වෙනවා, බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා, කොලෙස්ටරෝල් නගිනවා, ගිඩිනස් එනවා, নানা ආකාර ලෙඩ. ඔය දේශ බලාගෙන ඉන්න පුළුවන් නේද? කිසි කෙනෙකුට බැරිකමක් නැහැ. සමහර විටක සભ્યත්ත නැහැ කියලා සමහර විටක මේ වගකීම්තරව ඉන්නවා කියලා සමහර විටක මේක නෝන්ජල්කමක් කියලා. මේකට යමක් කරන්න ඕනේ කියලා. ඒවට තමයි පිස්සු කියන්නේ. ඒවට තමයි කෙලස් කියන්නේ. ඒවට තමයි මේ අවුල් කරනවා කියන්නේ. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අපිට ඕන තරම් ඕක ඉවසන්න පුළුවන්. අපි හිතනවා ඒ ආර්ය බලන එක මට හොඳ නැහැ. දරුවෝ බන්න එක දෙමාපියන් හොඳ නැහැ. දෙමාපියෝ බන්න එක දරුවන්ට හොඳ නැහැ කියලා දරුවෝ කියලා දෙමාපියන්ට උදව් කරන්න හදනවා. දෙමාපියෝ දරුවන්ට උදව් කරන්න හදනවා. එක්කෙකුට අක්කත් අරිඹුවකවත් උදව්වක් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කරන උදව්ව Tamanට Taman විතරයි. මේ මෙතනින් පොඩ්ඩක් එහාට පන්නන්න තමයි මේ සමාජ විද්‍යාව අපිට අවිල්ල තියෙන්නේ. මට මට පුළුවන් අරයට උදව් කරන්න කියලා මම ඇසියුම් කරනවා. ඇසියුම් කරලා උදව් කරන එකට කියනවා vested interest කියලා. එයා වෙනුවෙන් මම interest එක මාව vested upon me. මම වෙස් කරගෙන අයියා වෙලා ගිහලා පෙන්නන්න හදනවා. බුදුජානන්ස කියනවා උඹත් එකයි උදව් කරන එකත් එක්කනයි දෙන එකනත් එක්කනයි ලබන එකනත් එක්කනයි එක්කෙනෙක්වත් දැනුම තියනවා නම් කෙනෙකුට කෙනෙක් උදව් කරන්න බෑ. හැබැයි කියලා දෙන්න පුළුවන් මේක දන්නවනම් මේක දකිනවනම් ඇති හැටිය එතන ලොකු උදව්ව කියනවා. ඉතින් ඒකේ ප්‍රකාශයක් විදිහට මේ මාවසේතුන්ගේ වයිෆ් ඔය හතර දෙනායි කල්ලි ආපු වෙලාවේදී එන්න පොඩ්ඩකට ඉස්සල්ලා එයා කිව්වා මේ මාවසේතුන්ගේ එයා ස්වාමිපුරුෂයාගේ ඌස්නෙන් තමයි මෙයා කරන්නේ කියලා වගේ රට්ටු කියන්න පටන්. මෙයා කිව්වා නෑ නෑ. කෙනෙක් නිසා කෙනෙක් බබලන්නේ නෑ. තමන් බබලන්නේ තමන්ගේ වැඩවලට. මම මම දැන් බැනුම් අහන බැනුම් අහන්නේ මම නිසා. මම බබලන්නේ මම නිසා. මාවසේතුන් නිසා නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම බබලන් ගතියක් තිබුණා නම් රාහුල කුමාරට දෙන්න තිබ්බනේ ඔක. ස්පෙෂල් gift එකක් විදියට. අඩු ගන්න යසෝදරාවට දෙනවනේ. මොනම දෙයක්වත් කරන්නේ. එනිසා මේක ආවට පස්සේ ඒක බලන්න දෙන එක බුදුන් පෙන්වීමක් වගේ ධර්මයේ පෙන්වීමක් වගේ සංඝයා පෙන්වීමක් වගේ තමන්ගේ සීලේ පෙන්වීමක් වගේ අපි කරන්නේ කරන්න උලුවන් දේවල් කරලා කරලා කරලා බැරිම තැන අන්තිමටම තමයි අපි හිතනවා මේට වැඩි කෙටි ක්‍රම ඇති මේකට වෙන গোল্ডන් ෆෝමියුලා එකක් ඇති එහෙම නැත්නම් ආගරේ ආශිර්වාදයෙන් කරන්න පුළුවන් වෙන පිනකින් කරන්න පුළුවන් වෙයි කියලා මේකට බලන ඕල්ටර්නටිව්ස් බලන තාක්කල් සද්ධාව නැහැ කියලා කියතයි මේක බාර ගන්න ගියාට පස්සේ තියෙන එක සද්ධාවමත් නෙවෙයි ප්‍රඥාවත් අවශ්‍යයි මේ පැමිණි දුක් පැනිරහයි මේක දිහා බලන්න එකයි තියෙන ඒ නිසා ඒකට සාමූහික භාවනාව හරි වැදගත් මේ සාමූහික භාවනාව දිවෙ විච්චාම අපේ මේ ආත්ම දෘෂ්ටියට පොඩ්ඩක් වදිනවනේ. පෙගුලන්ට නලියන්න ගන්නකොට සමාජයේ ඉඳලා කරගන්න බැරි ගතියක් එනවා. ඒ නිසා මහසිසයිඩෝ දීලා තියෙන තොගේට දාලා කරනවා. කෙනෙකුට ඕන කෙනෙකුට පේනවා Tamanට පවතින්න ඕනේ ඉරියව්ව පවත්වන්න බෑ. Tamanට බලාපොරොත්තු විදිහට සතිය සමාධිය පවත්වන්න බෑ. අනේ බැරි බව පිළිගැනීම නෝන්ජල්කමක් නෙවෙයි. ඒ නිසා මුල් හරිය විස්තරට වැඩිය අවසානයේ ලියලා තියෙන වාක්‍ය අරගෙන බලන්න හැබැයි ඒක මුලදී යොදන්න එපා. මුලදී මෙනෙහි කිරීම අවශ්‍යයි. මුලදී අරමුණට මෙහෙවීම අවශ්‍යයි. මුලදී අරමුණේ පරිණාමය අවශ්‍යයි. නමුත් පරිණාමය වෙලා ඔක්කොම අර සන්තති වඩපත් වුණාට පස්සේ දැනගෙන නිකන් ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දානවා වගේ මෙච්චර උඩට ගියාට පස්සේ ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන්. ඊට පස්සේ ඕටෝ පයිලට් එකෙන් දාන එකයි තියෙන්නේ. ඊට පස්සේ මැෂින් එක මැෂින් එකේම ආරය යනවා. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල නොදැනී ගොස් ඇත හුස්ම රැල්ල නොදැනෙන අවස්ථාව දෙස බලා සිටි විට සිත නොඑක් අරමුණු කරා දිව යයි නැවත සිත නාසිකාග්‍රය වෙත යොමු කළ විට හුස්ම රැල්ල නොදැනෙන බව වැටහි. ඊතා සුළු වේලාවකින් නැවත නොඑක් සිතුවිලි කරා සිත දිවයයි. නැවත මතක් වී සිත නාසිකාග්‍රය වෙත යොමු වේ. පසුගිය අවුරුද්දේ භාවනා වැඩසටහනේ සිට මේ දක්වා සිතෙහි తත්වය මෙසේය. මේ භාවනාවේ පසුබෑමක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාර්මිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකට නිකන් කෙලිම සම්බන්ධ නැති කතාවක් සරුවචනanse කියනවා මේ මේ බූමරැංගේ වගේ උපකරණයක් ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. හැබැයි බූමරැංගේ කියලා නෙවෙයි. ඒකට කියන්නේ කුඩා නගුල කියන නමක් සඳහන් කරනවා. මේ මෙහෙම නැමිච්ච දෙයක් ගැන ඒක ගහපුවාම ආපහු හිටපු තැනට එනවනේ. ඒක නිසා ඒකෙන් ළමයි සෙල්ලම් කරන්නේ. ඒක දමල ගැහුවට කරගිලා වැදුන් නැත්තම් කොහරි ආපහු එනවා. ඒ වගේ හිත කොච්චර පිට ගියත් ආයෙ සතියට එනවා. කොච්චර වේදනාවක් ගියත් ආයෙ සතියට එනවා. කොච්චර සද්ද ඇහුණත් ආයෙ සතියට එනවා. ඉතින් අපි මේක ලොකු බරපතල චෝදනා පත්‍රයකට දාන්නේ භාවනා කරන්න බෑ සද්ද ඇහෙනවා. භාවනා කරන්න බෑ හිතවිලි එනවා. භාවනා කරන්න බෑ වේදනාව එනවා කියලා. කවුරු හරි මේ හිතවිල්ලක සද්දෙක වේදනාවක මුලැමැදාක දැක්කනම් ඒ කරදරේ අවසානේ නැවතත් හිත සතියේ. ඉතින් ඒක ඕඩතන නටන දෙන එකයි තියෙන්නේ. ගියාට අපව කරකලා එනවනම් දැන් අපි ගිහලා ගෙදර බල්ලෙක් හදනකොට ඒක එන්ජුජු කියනකොට එනවනම් ඔක බැඳලම තියන්න ඕනේ නෑනේ. ඔය කියන බල්ලියල දාලමුණ බැල්ලියක් එහෙම හොයාගන්න ඕන නම් ඉතින් බැලලා ඉපම කරන්න බෑනේ. උට ගිහිල්ලා ඒක අක්කා කරලා චූ කරලා බැල්ලියක් බලලා ඉතින් උගේ කැම ටික කාලේ එන්න තියෙන්නේ බෑ. ඊට පස්සේ ඉංජු ඉංජු කියනකොට එනවනම් බැඳගෙන හිටියොත් අලිය අවුලකටපත් වෙනවා. ඒක නිසා යම් තැනකට යනකම් ඌ කීකට වෙලා නහයට අහනකම් අපි බැඳගෙන හදනවා. ඊට පස්සේ අපි අර සතියට ඉඩ දීලා කියනවා දැයි දැන් මට තේනවා කොතනද පාලන ශක්තියක් ගන්න පුළුවන් ගතියක් තියෙනවා සතියේට එහෙනම් ඔක්කොම හැඟුම් මුදා හැරලා යන්න හරින්නේ කියලා. ඉතින් එන්නේ මේ මුදා හැරීම කරන්නේ නැහැ සදාචාරවාදියා. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා. ඒ සතිය ඒ විදිහට විවිධාංගීකරණය වීම පිළිබඳව උපමාවකට හිතාගන්න කියනවා කෙත්‍යායක් අයිනේ තනකවන ගොපල්ලෙක් හරක් ගෙතට පනින්න නැති වෙන්න එයා නිතරම හරක් ටික වනාත පැත්තට එලවනවා. නැත්තම් අර නිල්ල තියෙන නිසා ඒකට කන්න කැමති. ඉතින් කෑවොත් ගොවියන්ගෙන් ගුටි කන්න වෙනවනේ. ඒ නිසා ගොපල්ලා නිතරම මේ ඒ හැදී එළිය වැටෙන නිසා තනකොළ තියෙනවා. ඉතින් එයාට වනාත කැලේ පැත්තට එලවනවා. කන්න දෙන්නේ නැහැ. ඒ හරකගේ වැඩිම ඇහ ගහගෙන ඉන්නවා. ගොපල් නැතිලා බලෝ බෝගේ කන්ද. අන්නේ විදිහට ගොපල්ලා පාලනය කරන ගොපල්ලට දවසක් දැක්කොත් ගොවිය ඇවිල්ලා භෝගේ අසන නෙලලා දැන් ගොවි ගොපල්ලට පුළුවන්නේ ගෙබි මේ වනාතේ කුඹුරේ දෙකේම කන්න දෙන්න. එතකොට ගොපල්ලට තියෙන්නේ පිටුරු මඩුවට ගිහිල්ලා ෆ්ලූට් එකක් ගහගෙන ඉන්න එක විතරනේ. දැන් අහක් බලන්න ඕනේ නැහැනේ. අන්න ඒ වගේ සතිය ඉක්මනට ගිය තැනකට ගියාට පස්සේ මුදා හරින්න පුළුවන්. අනේ මුදා හැරීම කරන්නේ තමන් පිළිබඳව කරුණාවක් මෛත්‍රියක් නැති කෙනෙක්. ඒ වගේම ඩිසිප්ලිනේ කියන්නේ සදාචාරවාදය කවදාකවත් කැමති නැහැ මුදාහරින්. හැබැයි මුදාහැරි නැත්තම් සතිය විවිධාංගීකරණය වෙන්නේ නැහැ. සතිය හાર્ඩනින් process එකක් වෙන්නේ නැහැ. මුදාහැරියට පස්සේ හිත පිට යන්නේ නැත්තේ නෑ. එයා බලනවා හිත පිට ගිහිල්ලා අවසානයේ ආයෙත් එනවනේ. සද්දයකට ගියත් එනවනේ. වේදනාවට ගියත් එනවනේ කියලා එතෙන් දිහාට විශේෂ අවස්ථාවක් වෙනවා පිට ගිය හිත නැවත නිවස බලා ආපහු එන ගමන. සතිය අරමුණට එන ගමන දිහා බලනකොට පේනවා ඒක ඉන්බිල්ට් තියෙන එකක් අපේ ඩිෆෝල්ට් එකක්. හිත පිට ගිය ගමන් පිට යන ගැන අපි පශ්චාත්තාප වුණාට පිට ගිය එක අනිවාර්යයෙන්ම නැවත අරමුණට එනවා. ඒක සතුටුස වෙන්න වීගිය දවසේ පිට යන යන්න යන්න සතුටුසයි. පිට නෑම් වෙලාවම නැවත අරමුණට එනවා. ඒක ඔය සතිපාසලට අපි ගේම්ස් වලට උගන්වනවා ළමයින්ට. හරි හිත යනවා තමයි පිටට. සද්ද ඇහෙනවා තමයි, වේදනාව ඇහෙනවා තමයි. එතකොට මේ සද්ද වේදනා හිතේනට හුස්ම ගන්න නැද්ද? හුස්ම ගන්නවනේ. සද්ද වේදනා තියෙද්දි බලන්න හුස්ම ගන්නවද කියලා. එතකොට හිත පිට ගිය හිත හුස්මට එන හැටි පේනවා. කොහොමද දන්නේ හුස්මට ආවයි කියලා? ඒක වෙරිෆයි කරන්න පුළුවන් නම් එයා දන්නා තිබුණේ සද්දක සද්ද ඉන්නකොට දන්නවා හිත පිට ගිහිල්ලයි කියලා. දැනගත්ත ගමන් හිත අරමුණට එනවා. අරමුණට ආවට පස්සේ දන්නවා අරමුණේ ඉන්නවයි කියලා. ඔය පියවර හතර වාර්තා කරන්න පුළුවන් කෙනෙක් කියලා ඉතින් භාවනා තුරු. භාවනා යෝගාචර කරන්න පුළුවන් හැටි එතනින් එහාට ඉවරයි. ඊට පස්සේ වෙන්න තියෙන දේ තියෙනවා. ඒ හිත පිට යන වෙලාව පාසා ආපහු එන ගමන පරීක්ෂා කරන්න බෑ. අල ඕලාටික අත්පත්ලාභයේ තියෙන වෙලාවේදී ඉන්නේ භාවනාවේ. මනෝමය අත්පත්ලාභයට යනකොට ටිකක් Tamange අත ඇරතට ඇවිල්ලා තියෙන්නේ. සංඥාමේ යනකොට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර සතියට මුල් මේ මේ සුක්කානම බාර දීම සතියට මේ මෙහෙවීම බාර දෙන්න බය සද්ධාව නැතිකම. සමතේදී ඒ ටික නෑ සතියේදී හැම්බෙලා සමතේදී හයිර කරලා අල්ලගෙන ඉන්නේ. විපස්සනා වෙදී මුදා හරිනවා. මුදා හැරලා බලනවා මේව සද්ද වේදනා හිතිලට ගියාට එයාට මම මෙහෙවලා ගෙන්නන්න ඕද නැත්නම් ඉබේ එනවාද කියලා. කවදා හරි දැනගත්තොත් ඒක ඉබේන ගතියක් කියලා manussත්ව ප්‍රතිලාභය කියන්නේම පින්බර දෙයක්. පිට නරකෙන් දන්තෝට යන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ගියාට ආපහු එනවා. මොකද ගිය දේ අබිරමණය කරන්නේ නැහැ ඉස්සර වගේ දැන් හිත. අර පුරුද්දට දුවනවා. ඒකට අබිරමණය කරන්නේ නැති නිසා නැවත අරමුණට එන්න පුළුවන් ඒ ගැන මේ මේ මහායාන පොත්වල ආරියට මේ විස්තර කතා ලියලා තියෙනවා. හිත නිවස බලා අබහුව වෙන ගමන විස්තර කරන්නයි කියන්නේ. පිට ගියාට පස්සේ පිට ගිය තැන ඉඳලා එන හැටි තේරවාදී තැන් තැන් වල තියෙනවා ඒක යට ගහලා. අර්ථ කතාවල එනකොට ඒක යට ගහලා යන්න දෙන්න එපයි කියන කතාව ගෙතේ පෙන්නලා තියෙනවා. යන්න දෙන එකක් නෙවෙයි. මුලදි මුලදි යන්න දෙන්න නැතුව හොඳයි. ඔය පස්සේ කියලා තියෙන ගියාට පස්සේ ස්වයන් සිද්ධව අරමුණ Tamange නෑ සතිය අරමුණට එන ගතිය කාන්දම් කාලකයි යකඩේ අතර වෙනස වගේ. යකඩ කරකොල අතෑරියාට උතුරට හැරෙන්නේ නැහැ. කාන්දම කරකොල අතෑරියොත් උතුරට හැරෙනවා. කොහො කොහෙන් අතෑරෙන්නේ? කොච්චර පයින් යවොත් හැරෙනවා. කොහොමද කාන්දමක් යකඩයක් කරන්නේ? කාන්දමේ යකඩේ ගානට අතුල්ලන්න ඕන. ඒක අතුල්ලන ක්‍රමයක් තියෙනවා. අතුල්ලන්නේ යකඩේ කාන්දම් වෙනවා. එතන සත්පුරුෂ ආශ්‍රය තියෙන්න ඕනේ. සත්පුරුෂයා කවදාහකවත් කරදරවලට බනින්නේ නැහැ. එයා කියනවා කරදරවල ඉඳලා මට කොච්චර ඉක්මනට මගේ අරමුණට එන්න පුළුවන්ද කියනට රෙසිලියන්ස් කියලා තමයි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ රෙසිලියන්ස් වලින් තමයි මිනිස්සුගේ තල තුනකම මලින්නේ. කරදරයක් වෙච්චහම නැවත හිත ප්‍රകൃතියටපත් වෙන්න නැත්තම් නෝම් එකට එන්න කොච්චර වෙලා යනවද කියලා. හරිද කාන්දම් කැලකට පහින් ගහලා කොච්චර වෙලා කාන්දම උතුරට හැරෙනවද කියන්නේ කාන්දමේ ස්ට්‍රෙන්ත් එක. පොල් ගෙඩියක් වතුරට දාන්න පොලිරේ වතුර දාපුවා ලබු පැත්ත උඩට එනවා. ඒක ඉතින් කවුරුත් කියන්න ඕනේ. එහෙම ගිහිල්ලා හිටෙව්වොත් උඩට එන අංකුරේ ඇඹරෙන්නේ නැහැ. ගෙලිම උඩට යනවා. ඒ නිසා පරණ මිනිස්සු පොල් තවාණි කරන්නේ වතුර එකට පොල් ගෙඩිය දාලා එහෙම ගිහිල්ලා තියෙනවා. පොල් ගෙඩිය හැම වෙලාවෙම උඩට හැරෙන්නේ. ඒ වගේ හොඳ දේ අපේ හිත ඉඩ දුන්නොත් ස්වභාවයට හොඳ දෙයටම යන්නේ. අපි දැන් ඉඩ දෙන්නේ ස්වභාවයට නෙමෙයි ඇඩ්වර්ටයිස්මන්ට් වලට. අපේ හිත සම්පූර්ණ මෙහෙවන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින්. සම්පූර්ණ මෙහෙවන්නේ ජනමාධ්‍ය. ඉතින් ඒකට ඒකේ හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද උන්ගේ ඇජෙන්ඩා එක වෙනයිනේ. ජනමාධ්‍යෙන් අයින් කරලා නිකන් තියලා තියා බලන්න අපි අපිටත් නැවත ලදරු මනසක්, අහිංසක මනසක්, නිර්ව්‍යාජ මනසක් තියෙනවා. අන්න ඒකට ඉඩ දෙන වෙලාවේදී එයාට ටිකක් ඔය සෙල්ලම් කරන්න වෙන්න ඕනේ. දුන්නාට පස්සේ එයා හැරෙන්නේ මේ දිශාවටමයි. ඒක බුදුහාමරෙන් අපිට ලැබෙන දායාදයක්වත් නෙමෙයි අපි ජම්ම දායාදයක්. අපේ ජීවිත අපි අවුරුදු 100ක් ජීවත් වෙන්න බලන් කවදාකවත් අපේ හිතට යහපත් දේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ දැඩි පාලනයකට නක් කරලා තියෙනවා. එහෙම කෙනෙකුට තව කෙනෙකුට මෛත්‍රී කරන්නත් බෑ. බලාපොරොත්තු වෙන්නත් බෑ. කවදා හරි Tamange හිතට ඒ ඒ යම් තත්ත්වයකට ගෙනාට පස්සේ හැඟුම් උදාරපේ කරන්න manussකම කියන එක තේනවා. කවදාකවත් කාගේවත් දෙකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. කවදා හරි යත් තේරුම් ගනී කියලා පුළුවන් තරම් අවශ්‍ය කරන ආදර්ශයේ පාඩම දෙනවා මිසක් ආ කෙවිතක් අරගෙන තලන්න යන්නේ නැහැ. තමන්ගේ හිතට තලන්නත් එපා. යම් මට්ටමකට භාවනා ගියාට පස්සේ අර ගෝයන්කම ඉඩමේ කෙතේ තන කවන්න ගොපල්ලෙක් වගේ එකට යන්න ඉඩාරින එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි හැම වෙලාවෙම නෙවෙයි. පළවෙනි එකට කිව්වා වගේ භාවනා එතෙන්ට ආවට පස්සේ තමයි අපි අඟුම් උදාහරින්නේ. ප්ලේන් එකක් නම් සාමාන්‍යයෙන් කියනවා මීටර් 100ක් උඩට ගන්නකම් ඕටෝපයිලට්ින් දාන්න එපයි කියලා. දාන්න තහනම් ඕටෝපයිලට්ින් දාන්න පුළුවන් 100ට ගියාට පස්සේ කැප්ටන් කැමති වෙනවා. ඊට පස්සේ කම්පියුටර්ස් හතරකින් කන්ට්‍රෝල් කරලා අරගෙන යනවා. ඉතින් ඒ වගේ අපි හරි බයයි මේ ස්වභාවයට යන්න දෙන්න. අපි අක්කා වෙන්න හදනවා, අයියා වෙන්න හදනවා, මුදුන වෙන්න හදනවා, පැයියා වෙන්න හදනවා, ගරු වෙන්න හදනවා. ඉතින් ඒ කරපු ගමන් කක්කා තමයි ඉතුරු වෙන්නේ. පෙරවන් සර්ණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින උදෑසන පර්යංක භාවනාවේදී මා සුපුරුදු පරිදි ආස්වාස ප්‍රස්වාස දෙස බලමින් ශරීරය තුලින් පැන නගින කම්පන වල නිමග්න වෙමින් සිටියෙමි. හදිසියේ සුළඟට වැසුණු දොරක ශබ්දයට ශරීරය වීදුරු කැබලි මෙන් කැඩී නැවත පැමිණියත් මෙය දරාගත නොහැකිව හදවත ඉකි ගසමින් හඬන්නට විය. පර්යංකෙන් පැය භාගයක පමණ මම හැඬුවෙමි. මට මෙය නවතා ගත නොහැකි විය. මම හිතුවේ මට මේ ශබ්ද ගණන් නොගෙන ඉන්න පුළුවන් කියලයි. ඒත් මෙවැනි විශාල ශබ්ද වලින් ඇතිවෙන මේ తত্ত্বය මගහරවා ගැනීමට හෝ අඩු කර ගැනීමට හැකියාවක් ඇද්ද? ගෞරවනීය ස්වාමීන් වහන්ස මාහට අනුකම්පා කර කරුණාවෙන් උපදෙස් දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. දොරවල් වලට තියෙනවා ඩෝ ක්ලෝසර් කියලා જાතියක්. අපිට කියවනම් බනින්ස් කේත් ගේන්න තිබුණේ. හැම දොරටම ඩෝ ක්ලෝසර් එකක් දාන්නේ. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දොරවල් වල ඩෝ ක්ලෝසර් දාතේ ඒ ප්‍රශ්නයක් නැහැ. මෙතන කවුරු හරි හදලා තියෙනවා නම් ඒ ආකිටෙක්ට විරුද්ධ නඩුවක් දාන එකයි තියෙන්නේ. මේ ඩෝ ක්ලෝසර් දාලා නැති එක ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ මේක වැහෙන්නත් ඕනේ නම් ඉතින් ඩොග්ලස්ගේ තියෙන ගහනර වහලා දෙනවනේ. දැන් අපේ මේ රිලෙවෙක් ඉන්නවා. දැන් ඒ මේ දොර වහලා තිබ්බහම ඒක හරියටම හැන්ඩල් එකට බයිනවා ඩොග්ලොස් එක නෑනේ හැන්ඩල් එක අරගෙන ඌ ඇතුළට ගිහලා නතර වෙනවා සංඝයාට අරින්න බෑ ඒ දොර සංඝයා ගිහලා අත් දෙකේම අල්ල ඕල්නවා රිලවන පැන්න බක්කලා ගිය ඇතුළට ඒ අනකොට උතුම් දෙනෙක් විතර ඇතුළට මුළු දාන තරම සුද්ධ කරනවා විනාඩි 5ට ඊට පස්සේ එළියට යන ඉතින් අපි ඇරලා දෙනවනේ. උට ප්‍රශ්නයක් නැහැ. දැන් ඩෝ ක්ලෝසර් දැම්මම. ඩෝ ක්ලෝසර් දාපුවාම ඒක භාගයට ඇවිල්ලා නතර වෙනවා වැහෙන්නේ නැතුව. ත්‍රිලවට ඉඩ තියලා. ඊට පස්සේ උත් අපිට සලුට් එකක් ගහලා ඌ කාලේ යනවා. රිලොන්ඩ කිසිම ප්‍රශ්නයක් නැහැ. සංඝයාට හරිම අමාරු දොරක් කරගන්න අමාරුයි, හරිම කරදරයි. රිලොන්ඩ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. මම කියන්නේ මේ කාට හරි දොරක් සද්ද නැති වෙන්න බෑ කියන එක නම් ප්‍රශ්න තියෙන්නේ. ඒකට උත්තර දෙනවා බනින්ස් වල. අපි දැන් ගිය වෙලාව අපරාධ කිව්වනම් අපි ගෙනලා හයි කරනවා. ඉතින් අපි හිතන්නේ දොරේ ලෙඩේ තියෙන කියලා. එතකොට දොරේ ලෙඩේ කියනකොටම ආත්ම සංඥාට ඇවිල්ලා බාහිර ප්‍රශ්න තියෙන්නේ මට ලස්සන භාවනා කරන්න යනකොට මේක තමයි කරන්න කියලා එන විශාල කතන්දරයක් යනවා. නමුත් මේ බය වෙන ගතිය තියෙන්නේ මගේ හිතේ කියලා දැක්කනම් මේ දොරට වඳි මෙයා තමයි පෙන්නලා දුන්නේ මට. උඹ හිතාන හිටියද උඹත් කෙරුමෙක් කියලා ඕම් බලවන් දොරේ යන්නේ දත් උඹ නටනවා. ඒ වේබුසෑඩෝ කියනවා භාවනා කමක සමිතියක භාවනා කරනකොට ඉතින් මිනිස්සු කහි දුරවල් වහනවලු. මේ සිරි සිරි මලු හොල්ලනවා සරසර සරසර ගහනවා කොට්ට අතහරිනවා ඉතින්. ඉතින් ඉතින් සද්ද ගන්නකොට ඒ ස්වාමීන් වහන්සේට ඉතින් ඔක්කොමලා කියනවා ස්වාමීන් වහන්සේ මේ උභාන්ති ළඟට එන්නේ මේ රට රාජ්‍ය ගෙවාගෙන මේ මිනිසුන්ට කියන්න කයින් දෙපයි කියලා. ඉතින් කියන්න සිරි සිරි මලු දිගාරින්න දෙපයි කියලා කූඩ අරන් දිගාරින්න දෙපයි කියලා. කියන්න දොරවල් වහන්න දෙපයි කියලා. ඒ සායට වැඩි උගුණ ගත්ත කෙනෙක් නෙවෙයි. මහසි සායට වඩා පොඩ්ඩක් වයසයි. හැබැයි බොහොම උතුමන් වහන්සේ නමක්. ඉතින් කියනවා මේ මේ ඒ සද්ද එනකොට කල්පනා කරන්නයි කියලා මගේ සතිය කැස්සටත් කැඩෙන සතියක්. සීරිසිරි මල්ලටත් කැඩෙන සතියක්. දොරේ ඇඳේටත් කැඩෙන සතියක් කියලා මම මේ සතිය කවදාරි වඩා ගන්න මේකෙන් තමයි මට පාඩම එල්ලුවෙන්නේ. මගේ සතිය මේ සත්‍ය සාමාන්‍ය ගෙම්බෙක් කෑවට කැඩෙන්නේ නැහැ. උලඟක් කැහුවට කැඩෙන හැබැයි කැස්සට කැඩෙනවා. වැස්සට කැඩෙනවා. මැස්සෙක් කැහුවොත් කැඩෙනවා. සීරි සීරි සද්දෙට කැඩනවා කියලා සතිය ලෙවල් එක පෙන්වන්නේ කැඩෙන මට්ටමින් තමයි. මේක මගේ දෝෂයක් කියලා හදලා කවදා හරි සභාවක ඉන්නකොට කැස්සට කැඩෙන්නේ නැති මට්ටමට සතිය වඩාගත් දවසේ යාට තේරෙලි අර මනුස්සයාට ස්තුතිවන්ත වෙන්න බණීදී අහලා නෙවෙයි ධර්ම සාකච්ඡාවේදී නෙවෙයි අර කැස්සේ වෙච්ච කරදරෙන් මට දැන් කැස්සේ එද්දි අච්චර කලබල වෙන්නේ නැතුව භාවනා කරන්න පුළුවන් කියන தත්ත්වේ තේරෙන්නේ ඒ අහම්බෙන් තව ටික දවසක් යනකොට ඒ වගේ දියුණුවක් ඇති වුණොත් ඊට වැඩි ලොකු සද්දවලට එයාට හිතේවිලු අර කැහැපු මනුස්සයාට ස්තුති කරන්න. ඒ මනුස්සයා තමයි මට මේ නියම පරීක්ෂණයක් කරලා උගන්වුවේ කියලා යටින් ලියලා තියෙනවා. හැබැයි මෝඩ වෙලා ගිහිල්ලා ස්තුති කියන්න යන්න එපා. එතකොට මේ මනුස්සයා ඩිස්ටර්බ් වෙනවනේ. හිතෙන් ස්තුති කරගෙන යන්නේ කියලා. ඒ නිසා අපේ වැඩේම මේ භාවනාව කරන මම හරිම අහිංසකයි මම සදාචාරවාදී මම හරිම සැමරිටන් මේ කැස්ස නිසා තමයි දිනු වෙන්න බැරි. දොරේ යන්නේ නිසායි දිනු වෙන්න බැරි. ආදි වශයෙන් අපි හේතුවක් හොයලා ඒක නතර කරන්න හදනකොටම සතිය තප්පර ගානක් හිතෙන් අයින් වෙලා. මාරයට කරන්න ඕනේ එච්චරයි. මොනවා හරි සෙල්ලමක් දාලා අපි කතන්දරයක් ගොතලා අපි එක්සෙන්ට්‍රික් කරන්න ඕනේ. පන්නලා දාන්නයි තියෙන්නේ. හැබැයි මේ කියනකොට අනිවාර්යයෙන්ම කිය යුත්තක් තියෙනවා. එතකොට කහින කට්ටේ හිත ආවි අනිත් දවසෙත් මම භාවනා මධ්‍යස්ථාන නැත්නම් මධ්‍යස්ථානක් ගන්න ගිහලා කහිනක ලুকু පිනක් කියලා. ඒක ඒක නෙමෙයි මං කියන්නේ. කැහැපල්ලා එළියට ගිහිල්ලා. ඒක එහෙම නම කැස්ස කහින්නේ දැන් ලව් කැස්ස කියලා එකක් තියෙනවනේ. ඉතින් ඒක කහින්නේ හිතලයයි. ලව් කියනකොට කැස්ස ඉතින් මේ වගේ කැස්ස ඒක ගණන් ගන්න එපා. හැබැයි මේට කහින්ද එන්න එපා. මම මේ උණු වතුර ගෙනත් තියානින්නේ හැම වෙලාවෙම. මම කතා කරනකොට නිතරම උගුර කහනවා. මද උණු වතුර බොන්න ඇති වෙන්න. ඔය ලෙඩ මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒකට උගුරත් හොඳට පණ ගහලා එනවා. දාඩියක් දානවා. අන්න වගේ උපක්‍රම කරන්න ඕනේ අපි යන තැන ඉන්නේ උඩක් ශුම් පරිේශනයක් කරන කෙනෙක්. එතන ගිහිල්ලා සද්ද කෙරුවොත් අපි මේ SMS කියලා පොඩි උන්ට ගෙන්නවාට තමන්ගෙන් නිකුත් වෙන සද්ද ගැන දන්නේ නැති අයට ඒක තමන් කරනකොට සද්දේ ගාණක් නැහැ. හැබැයි තමන් නිස්සද්ද වෙනකොට කවුරු හරි සද්දයක් කරුවොත් අන්න එන්න බඩ. ඉතින් මේ දෙක කවදාද අපි සංසන්දනය කරන මගෙන් නිකුත් වෙන සද්ද සහ මම භාවනා කරනකොට එන සද්ද දෙක අතර සම්බන්ධයක් තියෙනනේ කර්මේතා කර්මඵලය අනුව. කවුරු හරි තේරුමක් නැතුව සද්ද කරනවා නම් එයාට ඉඳගෙන කොහේ විවේක වෙන්න කියලා සද්ද කරදර එනවා. අනක පරිසම් දෙන්න ඉපයි. ඉතින් ඒ නිසා ඒකට වෙන්න හරින්නේ සද්ද ඇවිල්ලා කරදර වුණා හැබැයි තරහ ගන්න නැතුව අනිත් දවසේ මතක තියාගන්න යෝගාචර පිරිසක් ළඟ ඉන්නකොට මේ පොළොමහි කාන්තාවේ හෙල්ලෙන්න ඇවිදින්න එපා. දොරක් වහනකොට අයියෙන් සද්ද කරන්න එපා. ඉඳ ගන්නකොට දඩබඩ ගන්න එපා. කොට්ට දාන්න එපා. මොකද සමහරුන්ගේ හරිසියුම් ඒ කෙනා දැනගන්න ඕන සියුම් කෙනා මේකත් භාවනාවේ කමඨානක්. අපිට මේ ශබ්ද නැත්තම් හොයන්න බෑ. අන්න මේ දෙක සංසන්දනේ විපස්සනාදී විතරයි වෙන්නේ. සමතිදී කියනවා සවුන්ඩ් ප්‍රූෆ් වෙන්න ඕනේ කිසිම මුකුත් නැතුව නිකන් පළතවානකට ඕන අවශ්‍ය පහසුකම් දෙන්න වගේ දෙන්න ඕනේ කියලා ඇත්ත. කවදද අපි මේකෙන් පස්සේ ස්වභාවයට යන්නේ? කවදද අපි සාමාන්‍ය සද්ද තියෙන තැනට යන්නේ. එතෙන්ට යනකොට අපි ටික ටික ටික ටික මේ ඒකට කියන්නේ මේ ප්‍රතිශක්තිය කියලා. එහෙම නැත්නම් අපේ තියෙන දිවසීමේ ශක්තිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි කරන්න ඕන. වැඩි වෙනවා. ඒක තමයි ඉති අජත්තං වා කායේ කායන පස්සේ විරති ඉති බහිද්ධා වා කායේ කායන පස්සේ විරති කියලා තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන එක බාහිරයට දාලා බලන්න ඕනේ. ඒකල මිනිස්සු ගෑ ගන්න තැනට ගියාට නිස්සද්ද කරන්න යන්න එපා. ඉතින් මිනිස්සුන්ට ඒක ගාණක් නැහැ. මම නෙතෙන්ද ගියේ උඹ පරිසං වෙලා හිටපන්. මට ඕනේනේ කැලේකට ඵලයක්. කහක් වලට ඵලයක්. ශූන්‍යගාට ඵලයක්. හැබැයි ඒ ගියත් මේ විදිය පොඩි පොඩි කරදර ටිකක් තියෙනවා. ඒ නිසා දෙපැත්ත කල්පනා කරන්න මම මේ කියන්න හදන්නේ මේ Tamange හිතේ තියෙන කෙලෙස් වල දෝෂය බාහිරට දැමීම තමයි ආත්ම සංඥාව කියන්නේ. ඊට පස්සේ තමයි කතන්දර ගොතන්න පටන් ගන්නේ. ඊට පස්සේ බාහිරේ මට්ටම් කරන්න හදනවා. ලෝකෙම මට්ටම් කරන්න හදනවා. අර තමන්ගේ හිත හදා ගන්නව වෙනවට. තමන්ගේ කටවට කටවහ ගන්නව වෙනවට රටවට කරකට වැටබඳින්න හදන කතාවනේ අපේ තියෙන්නේ. ඉතින් මේක භාවනාදී තේරෙනකොට හික්මීම කියන්නේ මොකක්ද කියලා එදාට තේරෙනවා. අපි සාමාන්‍ය සුදු රෙද්දක් හදන බොමලුවේ ඉන්න හික්මීම නෙවෙයි මේ කතා කරන්නේ. මගෙන් කොච්චර මේ වගේ දේවල් වෙනවද? ඒකට මම කොච්චර අනුකම්පා කරනවද? අනුන්ගේ අතින් පොඩ්ඩක් හරි දොර හයියෙන් වැවුනොත් කිරිමෙල් නඩු. කෙල්ලින්ම ශ්‍රේෂ්ඨ අධිකරණම නඩුවක් දානවා. මෙහෙම මෙහෙමයි මේ මෙහෙමයි කියලා අන්නේ දෙකේ පරතරය අඩු කරගත්තේ නැත්නම් අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ අපි මේ විවෘත නැහැ. අපි විනිවිද පේන සුළු ගතියක් නැහැ. ඒ ගතිය සමස්යක් වශයෙන් ගන්නවා කියන එක ලේසි වැඩක් හින්දා නෙමෙයි මම මේ කියන්නේ. කවදා හරි තේරුම් ගත්තොත් තමන්ගේ නිකුත් වෙන සද්ද ටිකට අහුම්කම් දෙන්න ගියොත් නිවන් දකින්න ඊට වැඩි කෙටි මාර්ගයක් නැහැ. හැම වෙලාවෙම තමන්ගේ නිකුත් වෙන සද්ද ගැන අහන්න. එතකොට අනුන්ගේ නිකුත් වෙන ඕනේ සද්දයකට අනුකම්පා කරද්ද හැකි. ඇයි හද්දෙයනේ මම මෙච්චර කල් සංසාරේ කොච්චර අනවශ්‍ය සද්ද කරලා ඇද්ද? අනවශ්‍ය සද්ද දූෂණ කරලා ඇද්ද? මට මෙහෙම වෙලා මදි. ඔළුවට එන ගහන්න වටිනවා. එන ගහපන් කියන්නේ කිව්ව සාපයක් වෙනවනේ. එහෙම කරන්න එපා. ගහන වටිනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දොරේ දොරේ ඇඳේ විසුරුනාට පස්සේ වීදුරු වශයෙන් කඩලා ගියාට පස්සේ නැවත සතිය පිහිටවන්න කොච්චර වෙලා යනවද කියන එකෙන් තමයි පුද්ගලයාගේ මේරීම බලන්නේ. පුද්ගලයාගේ තල තුනකම බලන්නේ. රෙසිලියන්ස් කියලා එකට කියනවා. ඉතින් ඒ තරහ නොවන හිතක් තියෙනවනම් රෙසිලියන්ස් බොහොම වැඩි. තරහ වෙන හිතක් දුනා නම් දිග කතන්දරයක් ගිහලා නඩු කියලා තමයි යන්තම් හිත ඇවිල්ලා තැම්පත් වෙන්නේ. මෙහෙම එක පාරක් මේ මහින්ජායක හොල්ලලා තැම්පත් වෙන්න කොච්චර වෙලා යනවද කියන එක. ඒක තමන්ගෙන් වෙන්න පුළුවන් පිට කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. කොයි එකෙන් හරි කමන්නේ නැවත තැම්පත් වෙන්න යන වෙලාව හොඳට මොනිටර් කරන්න මේක මේ අලුත් කරන ස්නායු පිළිබඳව කරන පුරුෂ වර්ගීකරණයේදී රිචඩ් ඩේවිඩ්සන් එකන එක කැරක්ටරයක් දාලා තිබුණා රෙසිලියන්ස් අනුව මිනිස්සු මනින්න පුළුවන්. කැළඹලා අතෑරියට පස්සේ තැම්පත් වෙන්න යන වෙලාව. ඒ නිසා මේ වගේ අමලි වුණේ නැත්නම් අපිට ඒක පරීක්ෂා කරන්න වෙන්නේ නැහැ. ඒ දොරට ඒ දොරේ නෙවෙයි අනික් තියෙන මේ ඩෝ ක්ලෝසර් ටිකත් ගලවලා දාමු කියන්නේ මට හිතෙන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාවේදී ඉඳගෙන සිටින ඉරියව්ව 3-4 වරක් මෙනෙහි කිරීමෙන් පසුව ශරීරය තුල දැනෙන කම්පන දෙස පිටින් ඇති සිතින් බලා සිටින ලෙස බලා සිටිමි. ආයත් කියන්නේ කම්පන දෙස කම්පන දෙස පිටින් ඇති සිතින් බලා සිටින ලෙස බලා සිටිමි. මේ කම්පන දැන් පෙරදීට වඩා සියුම්ය. මෙසේ බලා සිටින විට කම්පන තවත් සියුම් වී ඇඟ සැහැල්ලු වී ශරීරයේ මායින් බොඳ වී පාවි පාවි ඉහළට ඇදී යනවා මෙන් දැනේ. දම්පාට අවකාශයක් තුල බොඳ වූ මායින් ඇති ශරීරයේ දැනෙන සියුම් කම්පන දෙස පිටින් ඇති සිටින් සිහියෙන් බලා සිටිමි. ටික වේලාවකින් කම්පන සියුම් වෙනවා, තුනී වෙනවා, නැවත ගොරෝසු වෙනවා. මෙය ඉබේම වෙන දෙයක්. ඒ ඉබේ වෙන ස්වභාවය සතියෙන් බලා සිටිනවා. නමු තවත් ටික වේලාවකින් මේ කම්පන ඊතා සියුම් වී ගොස් එක පාරටම සියුම් ගැස්සීමකින් නැවත ගොරෝසු වෙනවා. මේ සියුම් වී යන අවස්ථාවේ අග කෙළවර හැම විටම අතහැරෙනවා, මිස් වෙනවා. නිදි නම් නැහැ. හොඳ අවදියෙන් සතියෙන් හිටියේ. කට්ටක් පැන්නා වගේ සියුම් ගැසීමකින් සියුම් කම්පන නැවත පටන් ගන්නවා. මේ ස්වභාවය ළඟින් ළඟින් අද උදේ පාන්දර පන්රයක්යේදී සිදු වුණු වුණා. 20ට නොඅඩු වාර ගාණක් අද උදේ අත්දැක්කා. හැම අවස්ථාවේදීම කට්ටයක් පැන්නා වගේ කම්පන සියුම් වී යාමේ අන්තිම කෙලවර මිස් වෙනවා. මේ ඉබේ වෙන ස්වභාවය දෙස සතියෙන් බලා සිටීම කිසි වෙහෙසක් නැහැ. ඊයේ උදේ පාන්දර පරයන්කේදීත් මේ ස්වභාවය 10 15 වරක් පමණ අද්දුටුවා. අවසානයේ ස්වීම්මී යාම අල්ලා ගැනීම සඳහා ආයාසයෙන් වීරයෙන් බැලුවා. එවිට වෙහසක් දැනුණා. ඉබේ වෙන දෙය දෙස බලා සිටීමට සාපේක්ෂව දැනෙන වෙහසක් ඒක. එවිට සිදු වූයේ කම්පන තුනී වෙනවා නැවත ගොරෝසු වෙනවා ලෙස දැනීමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. නිින්ද නම් කොහෙත්ම නැහැ. කම්පන සියුම්මී යාමේ කම්පන සියුම්මී යාමේ වචනේ පැහැදිලි නැහැ. අග්ගන සහ නැව අග සහ නැවත පටන් ගැනීමේ මුල අල්ලා ගැනීම සඳහා වෙහෙස වුණත් ආයාසයෙන් බැලිය යුතුයද අනුකම්පාවෙන් කරුණාවෙන් උපදෙස් දෙන්න ඔබ වහන්සේට මේ සත්කාරය සඳහා නිරෝගී භාවය පතමි මේකදී ඉතින් අර අපි ගොඩාක් කම්පන තිබිලා පෑහෙන දුරට ගෙවෙනකන් අපේ හිත ප්‍රනීත කරන බලහන් ඉන්නකොට අපිට මේක 100ට 100ක්ම කේවල නිස්සබ්ද භාවයකට යන්න අපේ හිත උත්සාහ කරනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා කවදාකවත් කේවල තත්වයකට යන්න බෑ කියලා. මේ ලෝකේ ඉන්න තාක්කල් කේවල පරිසුද්ධියක් ලබන්න බෑ. හැබැයි තිබුණට වැඩිය යන්න පුළුවන්. අපි හිතනද මේ පාත්‍රයට තට්ටුවක් දැම්මයි කිය. කාට හරි කිව්වොත් එහෙම මේ පාත්‍රයට තට්ටුවක් දාලා අන්තිම බිඳුව අහන්නේ කියලා. ඉතින් පළවෙනි සැරේ අහනකොට අපිට ටිකක් මේ මේ ක්‍රීඩාවට හුරු වෙන්න එපායි. ඉතින් කවුරු හරි දැනගෙන මේකයි භාවනා මේකයි මේකේ ක්‍රීඩාව කියලා දෙවෙනි සැරේ ඇහුවනම් අනිවාර්යයෙන්ම ඉස්සලට වැඩිය තව ටිකක් දුරට අහන්න පුළුවන්. ඒකයි ඒකේ තියෙන ප්‍රායෝගික දේ. ඊට පස්සේ ආයෙසරයක් රින්ගක් දුන්නොත් ඊටත් වැඩිය ගෙවෙනකන් අහන්න පුළුවන්. මේ විදිහට අහන්න අහන්න අහන්න ඉදිරියට යන ප්‍රමාණයේ දියුණුව මේ පෘථග්ජන මනසට අහුවෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දියුණුවක් වෙනවා අනිවාර්යම දියුණුවක් වෙනවා ඒක අහුවෙන්නේ නැහැ මොකද අපි නොදන්න ශේෂ්ත්‍රයකනේ දැන් මාන්නේ කියන එක නැති තැනකට නෙගිලා තියෙන්නේ මනින්න බැරි තැනකට හැබැයි නැවත නැවත කරන්න කරන්න එnde එnde එnde එnde සියුම් වෙනවා නමුත් මේකේ ලියලා තියෙනවා එහෙම සියුම් වීමක් වෙන්නේ නැහැ හැමතැනම ඒක හැමදාම එක තැනක ඉන්නේ කියලා ඒක වෙනවා බුදුරජාණන්සේ කියනවා මේ අත්පොරොක් වගේ එකක් අරගෙන ඒ අත්පොරව පාවිච්චි කරන්න පාවිච්චි කරන්න මේ අතේ මිට ඔප වෙනවා භාවනා පාවිච්චි කරාට පස්සේ පේනවා මිටෙන් කොච්චර පාවිච්චි කරලා තියෙනවද. නමුත් ගහන ගහන සැරේ කොච්චර උප වෙනවද කියලා කවුරුත් ගණන් ගන්නවද කියලා අහනවා. එක සැරයක් ගහන කොච්චර උප වෙනවද? ඒක පේන්නේ අවුරුදු ගාණක් මිට පාවිච්චි කරාට පස්සේ. ගෙවෙන්න ගෙවෙන්න යතු තලිය ගානවා. මේ බොරෝමි කානවා. ගාලා ගාලා ගාලා ඒක ඉතින් දිලිසෙනවා බොහොම හොඳට කැපෙනවා. නමුත් මේක ගෙවිච්ච දවසේ එනකොට වැඩ ගන්න බැරි වෙනකොට අය බුදුහාමුදුරන විදේශ විදේශයෙන් ගෙන්නන්න ඕනද විශේෂඥයෝ දැන් මේකේ වැඩ අරගෙන ඉවරයි කියලා ඔක විසි කරනවා කියන එක ස්වභාවිකයි නමුත් එක සැරයක් ගලේ ගන්න කොච්චර ගෙවෙනවද කියන එක වැඩක් නැහැ. ඒක බුදුහාමුදුරන්ට තේරෙනවා. අපිට තේරෙන්නේ අපේ ඊතනම් අපි අර සදා මේ තියරිටිකල් මැක්සිමම් හොයනවා. නැත්නම් ඇබ්සොලියුට් යන්න හදනවා. ඒ නිසා බුදුජානනාංශිකව කවදාකවත් ඇබ්සොලියුට් යන්න බෑ. ඇබ්සොලියුට් යනවා ෂුවර් එකටම පරිණිරවාණය. දැන් මේ ලබන්නේ සෞපදිශේෂ නිර්වාණයක තව උපදිශේෂ ටිකක් තියෙනවා. බෑ තිබුණ එකත් එක බලනකොට ලොකු දියුණුවක්. අන්න ඕකට සතුට වෙන්න බැරි නම් අපි හැමදාම අර 100ට 100ක් ලකුණු ගන්න දඟන ළමෙක් වගේ මම ඉස්කෝලේ යන කාලේ ලකුණු 30 තමයි මගේ මැක්සිමම් මේම් එක. තුන් ඉතුරු ලකුණු තුන එක්සැමින අතින් දාලා දුන්නොත් තමයි පාස් වෙන්නේ. ඉතින් තමයි පේල් වෙනවා කියන එක ගාලල්ලා. පහසු වුණොත් පුදුමයක්. මොකද බලපු එක කරුණාවන්තයෙක්. පේපර් එක කර කර පෙරා. දැන් මපේ වන්තේ හේටියා කෙල්ලෝ කොල්ලෝ ඒ කටියට එස් පාස් බෑ. ඒගොල්ලන්ට මේ ක්‍රෙඩිට් එකට මහන්සි වෙනවා. Full tension. විභාගෙට ගිහිල්ලා අයියෝ අයියෝ මට ප්‍රශ්නේ කියව ගන්න බැරි වුණානේ අයියෝ තටු ගහනවා මට ප්‍රශ්නයක් නැහැ මම ඊට ඉස්සෙල් තමයි බයිසිකල් පදින්න පුරුදු වෙන්නේ පස්සේ විභාග වලට අපි ගියා බයිසිකල් පැද්දා අපේ වැඩේ ඉවරයි ඉතින් මේ මට කියන්න බෑ අර ක්‍රෙඩිට් එකට හෝ ඩික්ටේෂන් එකට මහන්සි වෙන කෙනාගේ මානසිකත්වය මයි ළඟ ඇත්තෙම නැහැ. මම දන්නවා කවදාකවත්ම බෑ. මට අඩු ගන්න පන්ති විනාඩි 35 ඉඳගෙන ඉන්න එකත් ලොකු දෙයක්. ඒ නිසා විභාගේ පාස් වුණා තිය හොඳ ගණන්. මට බුදුහාමුදුරු টොප් එකට තේරෙනවා. බුදුන්ස් කියන්නේ රිලේටිව් ටික ටික ටික දිනු වෙනවනම් ඒ මෛත්‍රිකේ හිරවේ එක්කෙනෙක්වත් විශ්වවිද්‍යාල ගියේ නැහැ. ඔක්කොම පෙල්. මේ ගොරකයා අවුරුදු 3කට පස්සේ මම ගියේ. මම යනකොටමත් මට වයස 77 22ක් වෙලා. එක්සෑම් හැම වෙලාවෙම දෙවෙනි සැරේ පාස් වෙන්නේ. මම දන්නවා බැන්දනම් ෂුවර් දෙවෙනි කතාව තමයි හරියන්නේ. ඒක හරි කොහොමඩක්වත් පළවෙනි කතාවද හරියන්නේ නැහැ. අර බැන්දපු නැති නිසා මට ඒක හරියට ඔප්පු කරලා කියන්න විදියක් නැහැ. දෙවෙනි කතාවද නැකත් බැල්ලි තියනවාද? තොරන් ගැහිලි තියනවාද? මොකක්වත් නැහැ යන්දා හා ගියා. පළවෙනි එකට බුදුම් මේ නටන්න ඇති. ඉතින් එහෙම බැඳින කට්ටිය 100ට කීයක් දික්කතා දෙනවද? බඳිනවට වැඩි ඉලුවද දික්කතාද? ඉතින් ඒ වගේ මේ ඇබ්සලියුට් ට්‍රුත් එකට යන්න ගියොත් ඔය ප්‍රශ්නේ එනවා. නමුත් බලන්න වැදගත්ම දේ මට දැන් බලන්න ඕනේ මේකේ ගෙවෙන තැන කියලා දන්නවනම් ඒකට තමයි Nirodha කියලා කියන්නේ. Nirodha සත්‍ය කියලා කියන්නේ උකට. එච්චරයි අපිට බාහනා දුගන්නන්න පුළුවන්. ඔබ බලන්න ඕනේ හට ගන්න පැත්ත නෙවෙයි, ගෙවෙන පැත්ත. ඒක තමයි දෙන්න තියෙන දේ. ඒක ලැබිලා තියෙනවා. ඒක බැලීම සඳහා කුමක් කළ යුතුද කියන එක තමයි Nirodha ගාමනේ ප්‍රතිපදාව කියන්නේ. ඉවර කරන්න බෑ. නමුත් හැමදාම රිෆයින් වෙනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ රිෆයින් වෙනවා. රිෆයින් වෙන්නේ ඒකට සාදර බව නිසා. ඒකට තියෙන සංවේදී බව නිසා. ඒකට තියෙන ප්‍රනීත බව නිසා තේරෙනවා ඒ හරිය හැම වෙලාවෙම මිස්ටික්ස්. ඒක මේ එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් එකක්ද සෙන්සරි පර්සෙප්ෂන් එකක්ද කියන්න බෑ. ඒ ඒ මල පනින තැනක් තියෙනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධ ඥානයක්ද අනින්ද්‍රිය බද්ධ ඥානයක්ද කියලා ඒ මලපණිය තැනින් ඒවට කියන්නේ උත්තරී මනුස්ස ධර්ම කියලා. මනුස්සත්වයේ ඉක්මවපු ධර්ම. ඒ මනුස්සත්වයේ හරහා යන්නේ. ඒක තේරෙනවා තැනකට ගියාට පස්සේ ඒක පාරට මේ වර්ණ ගා ගන්න බෑ කියා ගන්න බෑ. වචෙන් දාන්න බෑ. හැබැයි අනුදන්න ශේෂ්ඨයකට ගිහිල්ලා කරකොලත් හැරිය වගේ ආපහු වෙනවා. මල පයින්නවා කියලා මේකේ ලියලා තියෙන්නේ. කට්ටේ පයින්නවා කියලා මං කියන්නේ බල්ලා කට්ට පයින්නවා කියලා. ආපහු ඇවිල්ලා ඔන්න ගන්න. ආයතරයක් යනවා. ඒක දැන් ආයෙ ගස්සලා ගෙනත් දානවා. 20ක් වෙලා තියෙනවා කියලා තියෙනවා. ওই වගේ හිතන්න 60 සැරයක් විතර වෙනවා නම් පරියන්කේක. එයා කලබල වුණොත් තැම්පත් වෙනවා, තැම්පත් වුණොත් කලබල වෙනවා කියන මූල ධර්මයට එනවා. ඒක තමයි යථා මේ හේතුඵල ධර්මය කියන්නේ. කලබල වුණොත් තැම්පත් වෙනවා. තැම්පත් වුණොත් කලබල වෙනවා. ඒ දෙන්න එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා තියෙනවා. සාමාන්‍ය ලෝකේ නම් කලබලේ සානිච්ඡද්ද භාවය කියන එක අන්ත දෙකක් නැත්නම් ධ්‍රුව දෙක වගේ ලෝකේ. මේ දෙක ළඟ ජීවත් වෙන්නේ. ඒ නිසා හොඳට tempat වෙනකොට දැනගන්න තව පොඩ්ඩකින් කලබලයක් වෙනවා. කලබල වෙච්ච ගමන් දැනගන්න තව පොඩ්ඩකින් tempat වෙනවා. විනාඩියට දෙතුන් සැරේ වගේ වෙනවා දකින්නකොට තේරෙයි මේ දෙන්න අතර සමவாயයක් තමයි ජීවිතය කියලා කියන්නේ. අපි පෘථග්ජනයා මේකේ හට ගන්න පැත්ත බලන සමුදේ. ආර්යයන් වහන්සේ බය වෙන පැත්ත බලනවා. වය. ඒ වැය වෙන පැත්ත බලන්න ගියාට පස්සේ හැම කෙනාටම එන දුකක් පුංචි සතුටක් වඩපත් වෙනවා. මේක බලා බාර ගන්න නැතුව නෙමේ ජීවිතේ මේගොල්ලෝ ජීවත් වෙන්න හදන්නේ. මොකද අනිවාර්යයෙන්ම බලාපොරොත්තු සුන්වීමක් තියෙනවනේ. බලාපොරොත්තු සුන්වීම ගැන බලාපොරොත්තුවක් තියෙන මිනිහට කවදාකවත් බලාපොරොත්තු සුන් වෙන්නේ නැහැ. Have an appointment with the disappointment you will never get disappointed කියලා කියනවා. නැතිවීම ගැන පොඩ්ඩක් බලන්න. ඒකේ 100 100ක් දක්ෂ වෙන්න ඕනේ නැහැ. කරන්න බෑ කියලා හිතා ගන්න. දැන් අපි ඔය ද්‍රව්‍ය කඩලා කඩලා කඩලා කඩලා ගෙනිච්චට පස්සේ ඒ දැන් විද්‍යාඥයෝ කියනවා මේ ලෝකයේ දේවල් මුළු පරිණාමයෙන් 102ක්වත් නැහැ කියලා. ඒකෙත් තියෙන්නේ එනර්ජි ක්වොන්ටම් වගේ පේනෙව අපි මැටර් කියලා කිව්වට මැටර් එකක් කියලා මොකක්වත්ම නැහැ එනර්ජි විතරමයි තියෙන්නේ. නමුත් සමහරලාට අර ඒක ළඟ දියසුලියක් වගේ කැරකෙනකොට ඒකට ස්පෙસિෆික් ග්‍රැවිටි එකක් හැදෙනවා. ලෝකැලිටි එකක් හැදෙනවා. නමුත් එනර්ජි නන් ලෝකල්. බුදුරජාණන් කිව්වා මේක කතා දෙයක් නැතුව ශූන්‍යයි කියලා. තුච්චයි කියලා, රිත්යි කියලා. ඉතින් ඒ තුච්චරිතතාවයට යන්න බෑ. මොකද තුච්චරිතතාවයට යනකොට අතරමඟදී මම ඇහැලෙනවා. මාන්නේ හැලෙනවා. තෘෂ්ණාව හැලෙනවා. ඉතින් එහාට බහතාව යන්නේ නැහැ. ඒ කියන්නේ රෂනල් තින්කින් යන්නේ නැහැ. හැබැයි එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒක නිසා 100ක් බලාපොරොත්තු වීමත් සංස්කාරයක් කියලා හිතාගෙන ඉස්සරට වැඩිය මයි ළඟ දැන් ඒකට හුරු ගතියක්. ඒකට බලාපොරොත්තු ඒක ලෑස්ති වෙලා යන ගතියක්. ඒ වගේම අල්ල ගන්න බෑ ප්‍රශ්නයක් නැහැ කියන ගතියක් එක්ක යනවනම් අපිට තේරෙන්න පටන් අරගනීවි. අපි මෙතෙක්කල් ජීවිතේ හම්බ කරන්නයි රැස් කරන්නයි එකතු කරන්නයි බැලුවේ. දැන් අපේ අවධානය ගෙවෙන පැත්තට, ක්ෂය වෙන පැත්තට, වැය වෙන පැත්තට ගියා. මේකට කියන්නේ තුන්වෙනි ආර්ය සත්‍ය කියලා. ඒක දන්න කෙනාට විතර ඒකට ක්‍රමසහ විදිවන්න හිතෙන්නේ. නැත්නම් ආර්ය මාර්ග ප්‍රතිපදාව හොයන්න හිතෙන්නේ. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ මෙන්න මේ දෘෂ්ටි කෝණය දෙනකොට. ඊට පස්සේ මේ මිනිස්සයා නිවන් දැක්කත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ආට තේරෙන්න පටන් ගන්නවා දැන් මම ඉන්නේ හැම වෙලාවෙම මේක ගෙවෙන පැත්ත බලාගෙන, ක්ෂය වෙන පැත්ත බලාගෙන. වැය වෙන පැත්ත බලන්නේ ඒකට බුදුසසුනේ ගැඹුරුම ගැඹුරුම විපස්සනා ඥාන කියනවා. කායानुපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන. ඒක සාමාන්‍ය ලෝකයට හුනියමක්. සාමාන්‍ය ලෝකයට උච්ඡේද වාදයක්. සාමාන්‍ය බුද්ධය පුද්ගලයන් අකිරිය වාදයක්. මේ ගෙවෙනකොට ගෙවෙන දිහා බලනින්න එක. ඉතින් ඒගොල්ලෝ ඒකට මොනවා හරි කරලා අර පෑදී දෙයට බොරදී දා ගන්නවා. අනාගුල ප්‍රවාහය ආකුල කරඬු ගන්න මේ 100 100ක් යන්න හදන එකත් ඒ වගේම ආකූල කර ගැනීමක්. ඒ නිසා ඒකට හිත දැඩි මත දහරි වෙන්න එපා. නමුත් මේ ගණන් තුල මොකද්දෝ tempat බවක් වෙනවා කියලා අදහසින් හැකි සංඥාවෙන් ඉදිරියට යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. නිර්වන් සර්ණයි. ගරු ස්වාමීන් වහන්සේ. හුස්ම සංසිඳීමෙන් පසු අත්දකිනා පිළීමක් සහිත නිින්ද නොනින්ද අතර පවතින නිදීමට අපහසුසේ දැනෙන සිරුර නැවෙමින් පැද්දෙමින් සකසා ගනිමින් පසු කෙරෙන මත්වීමක් බඳු తত্ত্বය සිතේ අවිධිමත් අවස්ථාවක් බව එය තම සෙකන්ඩ් නේචර් කරගත යුතු බවත් පෙර දින ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ පැහැදිලි කළසේක. මෙම සන්තතිය ගොජය නම් වූ தત્ත්වයේ සිට විවිධ අරමුණු ඔස්සේ විඥාන පහල කරන ආකාරය සතියෙන් දැකගත හැක. හුස්ම සංසිද්ධීමෙන් පසු ඊටමත් අවදිමත් වූ සතිමත්ව සියල්ල දකින නමුත් සියලු අරමුණු කෙරෙහි උපේක්ෂාවෙන් පවතින ඊට ප්‍රසන්න වූ විශාල හිස් අවකාශයක්ද සමහර විට අත්දකිමි. මේ අවස්ථාවේදී කොතරම් අරමුණු තිබුණත් ඒවා කෙරෙහි නොබැඳෙන නිසා තෙවැන්නෙකු ලෙස බලා සිටිනසේ දැනේ. මේ අවස්ථාවත් පෙර විස්තර කරන සන්තතිය ගොජය ලෙස හැඳින්විය හැකිද? මේ ගැන ඔබ වහන්සේගේ අදහස් දැනගන්න කැමැත්තෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා. ඔය මේක නන්දානට ගිය ගමන් තමයි ප්‍රශ්න ඔක්කොම මතුවෙන්නේ. මේ හිතේ එක එක தত্ত্ব සමහර වෙලාවට අර විඥානයේ ස්ථාවරම තිබිච්ච රූපක හෝ වේදනා සංඥා සංඛාර කියන එක්ක රූප නැත්නම් වේදනා සංඥා සංඛාර කියන නාම රූප ওই දෙකෙන් ප්‍රබණ මොකක් හරි අල්ලාගෙන විඥානයේ ස්ථාවර වෙනවා. අපි ඔක්කොම අනිස්ථාවර කරගන්න. නැත්නම් විඥානයේ අපපතිත්‍ිත බවට පත් කරනකොට ඔක්කොම අවිධිමත් වෙනවා. ඔක්කොම හැඳි ගෑවිලා යනවා. ඒතකොට විඥානයේ වක්කාර ජනක වෙනවා බය වෙනවා අසාත්මක ලක්ෂණ පහල කරනවා ගිඩ්ඩිනස්ද ඔක්කොම જાති වෙන්න පටන් ගන්නවා මොකද එතකොට විඥානේ දාහන දෙන හැම ෂටගතියක්ම මායාවේ ගතියක්ම වංචනික ගතියක්ම දාලා කොහොම හරි ගෙවදින්න හදුතා කරනවා මොකේකට හරි රිංග ගන්න හදනවා නමුත් යෝගාවචර විඥාණයට එහෙම පදනමක් හදාගත කරන්නේ නැතුව එහෙම නැත්නම් අපපතිත්‍ිත භාවයේ වැඩි කිරීම සඳහා කටයුතු කරන්න පටන් අරගත්තොත් විඥානයේ මොකද්දෝ රිෆයින් වෙලක් වෙනවා නැත්නම් විඥානයේ මැදට එකතු වීමක් වෙනවා. එයා මේ යෝගාවචරයගේ මේ ශික්ෂාවට යටත් වෙලා රූප වේදනා සංඥා සංඛාර කියලා විඥානයේ හිමින තැනට එනවා. මේ විඥානයේ උඩගිරි දෙන තාක්කල් විඥානට අත් උදව් කරන තාක්කල් එයා හිතුවක්කාර වෙනවා. බින්දුවටම බසනවා. කණ්ඩ දෙන්නෙත් නැතුව බොණ්ඩ දෙන්නෙත් නැතුව ඒක ටික වීන් ඕෆ් කරන්න ඕනේ. ඒක ලෙවල අපපතිතිත කරන්න ඕනේ. නමුත් විඥානයේ ඒක ලේසියෙන් කරන්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරන එතෙන්ට යනකොට යංච චින්තේති ආච චින්තේ යංච චින්තේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස තිතියා. අපි ඔක්කොම මොනවත් කරන්නේ කියලා බලන හිටියන් චේතනා මාත්‍රයක් ඇති කියලා කියනවා විඥාණයට මුල් බහ ගන්න. නැත්නම් ප්‍රකල්පනාවක් ඇති කියලා කියන ගන්නේ මම මෙහෙම වෙන්න ඕන. මේක මොකද්ද කියලා හිතන කල්ප නැත්නම් අනුසයක්. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ද්විතීය චේතනා සූත්‍රයේදී අපි කායික වාචික මානසික වශයෙන් එහෙම නැත්නම් කාය සංස්කාර වචී සංස්කාර ගෙවුවට පස්සේ තේරෙන පටන් ගන්නවා විඥාණයට läග ගන්න තැනක් නැතුව අවසාන වශයෙන් ගන්න චේතනාවයි ප්‍රකල්පනයි අනුසයයි. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න කියනවා මම චේතනා කරන්නයි කියලා. ඒක තමයි ජීවිතේ තියෙන අන්තිම දාණය. එහෙනම් හික්මීමේ අන්තිම අඩිය මම කිසිම දෙයක් පතන්නේ කිසිම දෙයක් හිතන්නෙත් නැහැ. කිසිම දෙයක් චේතනා කරන්නෙත් නැහැ. එතකොට බුදුසසුනේ සඳහන් කරන ප්‍රකල්පනා තාම වැඩ කරනවා කියලා. ප්‍රකල්පනා කියලා කියන්නේ අපේ ඇබ්බැහි. අපි සංසාරෙන් ගෙන ආපු ගති. අපේ සංසාරෙන් ගෙන ආපු භාව. අපේ පෞත්ත පෞෂත්ව ලක්ෂණ. ඒවත් එන්න පටන් ගන්නවා. ඒකට අපි දැන් තේරුම් ගන්න ඕනේ ඌ මේ ආගන්තුක දේවල් ප්‍රകൃතිය නෙවෙයි ප්‍රකල්පනත් නැත කියලා පස්සේ අනුසය ඉන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ මෙතෙක් කල මේ අනුසයට පොහොර දාපේක තමයි අපි කරලා තියෙන්නේ. දැන් අනුසය කොටු වෙනවා. කොටු කළ දැක්කට පස්සේ පේනවා අනුසයට අනුසය කෙලස් පිළිබඳව මහායාන බුද්ධ ආගමේ කියනවා හන්දකොරේ තමන්ගේ දෙටෙන හොරාට පුතා කියලා වැරදිලා ගේ දුන්නොත් මොකද වෙන්නේ කියලා අහනවා. ගේ කනන්න එන හොරාට මේ මගේ නෑයෙක් මේ මගේ පුතා කියලා ගෙට ගෙට ගේ දුන්නොත් ඒ ගෙහිමියාට මොකද වෙන්නේ කියලා අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ එහෙමයි අපිට අහේනි කරව අපි විනාශ කරන්නේ නැහැ රාගෙටම හැම මාන්නෙටම හැම සක්කාය දිට්ඨියටම පොර දාලා අනුසේ කොට කෙරුවට පස්සේ පේනවා අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ මේ විඥානයේ වෙස් මාරු කරලා පෙන්නන තණ්හා මාන දිටි වඩන එක දැන් ඒව ඔලු උස්සනකොට පේනවා මේක තමයි මේ සංසාරයෙන් ඊගාව සංසාරයට මීයේ අද රෑ ඉඳලා හෙට උදේ වෙනකන් හීන් නූලෙන් ගමන් කරන දේ මේ පොදිය තමයි අපි මමයා කියලා අල්ලගෙන ඉන්නේ මගේ කියලා අල්ලගෙන ඉන්නේ මගේ ආත්මය කරගෙන තියෙන්නේ ඒක විඥාණයට හොරගෑනියක් වෙනවා විඥාණයට අනියමෙන් ප්‍රේම කරනවා කවදා හරි ඒක දැක්කනම් එතකොට තේරෙයි මේ තණ්හා මාන දිට්ඨි රකින්නත් වෙන කාටවත් බෑ. තණ්හා මාන වලින් ගැලවීමක් ලැබලා දෙන්න අපිට කාටවත් බෑ. මෙව මේ වැඩ කරන ෂට ගතිය, මායාවී ගතිය දකින්න නම් අර කියන චේතනාවෙන් එන්න ඕනේ. ප්‍රකල්පන අයින් වෙලා ගෙනාවු ජම්ම ගති ටික වැඩ කරන හැටි. වාගන්තුක වුණාට අපි අපේ මේ manussකමටත් වැඩිය මේ ටික තමයි හංගගෙන හොරෙන් තියාගෙන ඉන්නේ. හෙලි කරන්නේ නැතුව. අන්නේ ටික දකිනකොට අර ඉස්සරහා කියලා තියෙන වීදුරු කුඩයක් කඩලා ගියා වගේ කඩලා යනවා. තව තැනක බොඳ වීමක් සිද්ධ වෙනවා. මම යථා මම net දෙක අතර. එහෙම නැත්නම් මල පණිනවා. নানা ප්‍රකාර නම් වලින් අපි ඔබ සඳහන් කරනවා. ඒක වෙච්ච නැති කවුරක්වත් නැහැ. ඔක්කොමල එව්වට තියෙන අප නූල් ගැට ගන්නවා. විදිත් නූල් දානවා. ගිඩිනස් වලට බේත් බොනවා. එහෙම නැත්නම් මොනවා හරි මේ උත්තම ටිකක් හරි තම්බලා බීලා මේ ගොඩ ගන්න හදනවා. ගොඩ ගන්නෙ මොකක්ද අර මේ අපපතිත විඥානයේ ප්‍රතිස්ථාවක් ලබා දෙන්න හදනවා. කාටවත් කරන්න බෑ තමන්ගේ 탁 තීරුකමට විතරයි කරන්න පුළුවන්. ඒක තමයි මේ සූත්‍රයේදී සරුවත්යන් සඳහන් කරලා තියෙන්නේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ තණ්හා මාන දිටු වල කොච්චර පෝර දානවද? ඒ පිළිබඳ සාරජ්‍යව බොහෝම මේ මගේ පරම යුතුයකම කියලා මේ කර කර ඉන්න එක්කෙනා මේ පොහොර දැමීමෙන්මයි සංසාරේ වැඩෙන්නේ කියලා ඒක දිහා දැක්කා නම් ඒක දැන්න දැනුණා නම් ඊට පස්සේ අඩු ගානේ ආදර කිරීම කොහොක වෙතත් ආහාර දීම නතර කරයි කියලා. නතර කරපු දවසේම විඥානේ තේරුම් ගන්නවා ඊට පස්සේ විඥානේ පුදුම ක්ලැරිටි එකකට එනවා. ඊට පස්සේ ආය සංසාරෙත් එක්ක ඉන්න පුළුවන් ආයෙත් කෙලෙසෙක් ඉන්න පුළුවන් අර වගේ අල්ලන්නේ නැහැ. නිලුම්පතට වැටිච්ච වතුර වගේ තැර වෙන්නේ නැහැ. ඒකේ ගහගන්නේ ඊට පස්සේ නෝ ෆුල් ක්ලැරිටි එකක් මේ කෙලෙස් අග්නේ කෙලෙස් තියෙන්නේ පුතඥයට විතරයි ආර්යයන් වහන්සේලා කෙලෙස් නිකලෙස් ගැන කටයුතු කරනවා නම් කරන්නේ මේ පුතඥයට ආදර්ශයක් තියන්න මිසක් ආර්යයන් වහන්සේලාට ඒ දැන් මේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්ලේන් එක උඩ ගියාට පස්සේ මේ ට්‍රැෆික් සයින්ස් වැඩක් නැහැ ඊට පස්සේ මේ මාර්ග නීති වැඩක් නැහැ නේ ප්ලේන් එකට එයාට වේනවා ට්‍රැෆික් ජෑම් පේන්න තියෙනවා පාරවල් හොඳට පේන නමුත් එයා ඉන්නේ වෙන තලයක. හැබැයි එයා කන්ට්‍රෝල් රූම් එකෙන් කන්ට්‍රෝල් වෙනවා. ඊට පස්සේ තන අජිතාවකාශ ගාමිය මේ කාර් ට්‍රැෆික් වල ප්‍රශ්නයකට ප්‍රශ්නයක් නැහැ. ප්ලේන් වල crowded situation ප්‍රශ්න නැහැ. එයා ඉන්නේ අජිතාවකාශේ. අන්න ඒ වගේ අපි යනවා වෙන තලයකට. එතකොට පේන්න පටන් අර ගන්නවා. එතකොට හරි බ්‍රෝඩ් තලයකට යන්නේ නැත්නම් ලොකු බර්ඩ්ස් අයි view එකට. එන විඥානේ මේ වගේ මේ ෂටගති වලින් මායාවී ගති වලින්. එහෙම නැත්නම් මේ ඇබ්බැහි වලින් වෙන් කරාට පස්සේ ඒ කොන්ෂස්නස් එකට කියන්නේ යුනිවර්සල් කොන්ෂස්නස්. ඕනම එකක් ටැප් කරතයි. ඒක manussත් ඉහළම තැන කොටු කරන්න බෑ. හැබැයි මගේ කියා ගන්න බෑ. ඉතින් අපි කැමැතිද ලංගම් බස් එකේ යන්න නැත්නම් ප්‍රයිවට් කාර් එකක් ගන්න. ආණ්ඩුවත් කියන්නේ පොදු වාහන වල ඵලයන්. ඒකට කියන සෞත්වේ සෞත්වේ වගේනේ. අපිට වාහනයක් තියාගෙන අපිට අපිටම කියලා වාහනයක්. ඉතින් ඒක ඒකේ තමයි ඉතින් අපි මේ ප්‍රවාහණයට සංසාරේ තියාගෙන ඉන්නේ. ඒ තමයි පොදු වාහනේ යන් කෝච්චියේ යන් ළඟම බස් එකේ යන්. එතකොට අපි ඉන්නේ යුනිවර්සල් කොන්ෂස්. එතකොට දැනුමේ දැනුම යනවා ඒ කොන්ස්පෙක්ට් ලයිබ්‍රරි එකට අපිට membership එක හම්බ ඕනම දැනුම ටැප් කරත හැකියි. මොකද අපේ හිත මේ ආංශික වෙලා නැහැ. ඒක තමයි ට්‍රැප් වෙලා නැහැ. ට්‍රැප් වෙන තුන තමයි ඔය තණ්හා මාන දිට්ඨි. ඉතින් ඒකෙන් තමයි මම යා. මගේ මගේ ආත්මය කියලා හදාගෙන තියෙන්නේ. ඒක දිය වෙනවා. දිය වෙනකොට බයකට සලකයිද මේක? ජයග්‍රහණයක් විදිහට සලකයිද කියන එක සම්පූර්ණ අලුත් දෙයක්. බුද්ධෝත්පාද කාලයක නොවේ නම් කවදාකවත් මේක ජයග්‍රහණයක් විදිහට සලකන්නේ නැහැ බයකටමයි සලකන්නේ. ඉතින් දෙයියන්ට යදිනවා පූජාවට ඔප්පු කරනවා පෑන් කාලේ අරගෙන බෝධිය වටේ කරකිනවා. මට අරක ලැබේවා මේක ලැබේවා දුවට බබෙක් හම්බ වේවා මට වීසා ලැබේවා මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබේවා. ඉතින් බෝධින්නාංශයට බලන්න අතක් නැහැ. ඇයි හැම පැත්තෙම කරගෙනවා? ඔය 2013 ලෝක යුද්ධයේ මේ ලෝක විනාශ වෙනවයි කියලා බුදු අම්මේ කරගුණ කරකිලා. දැන් කට්ටියට මතකත් නැහැ 2013 පහුවෙලා කියලා. දැන් මෙන්න මැරිච්ච ලෝකෙක අපි ඉන්නේ මේ. 2012 දී ඇත්තටම විනාශ වෙලා ඒක. දැන් පොඩ්ඩකටවත් මතක නැහැ. අනේ එහෙම හැවහැරිල්ලක් සිද්ධ වුණා. එදා අපි බෝධි පූජා වටේ තිබ්බ නේද කියලා මතකවත් නැහැ. ඒ වගේ මේ අපිම හදාගන්න අපිම මේ උඩගෙඩි බඳින උඩ උඩගෙඩි දෙන පයින් රේණුට ඉනිමම් බඳින විඥාණය අප්‍රතිෂ්ඨාව ලබා දීමේ බුදුරජාණන්සේ ශාසනයක් දේශනය කරාට අද බුද්ධ ආගම කරන්නේ විඥාණයට ඉනිමම් බඳිනවා විඥාණයට උඩගෙඩි දෙනවා විඥාණයට ආරස්සාවට පිළිත් කියනවා ඉතින් මෙහෙම වෙලාවක බුදුහාමුදුර එහෙම වැඩියොත් මොන වගේ දෙයක් වෙයිද කියලා හිතනවා අනේ හාඳුන්නේ එන්න නම් එපා මේ වගේ වෙලාවක මේ අමනියෝ මෙච්චර මේ ලස්සන ධර්මයක් තියෙදි මේ සාසනයක් අල්ලාගෙන මේ ආගමක් අල්ලාගෙන මොනවද මේ කරන්නේ? විඥානය ස්ථාවර කරගන්න බුද්ධමාකාර රණ්ඩුවන්නේ රණ්ඩුවනේ. ඒ ගැන කතා කරනකොට බයයි. නිසා සාමාන්‍ය මෙහෙම කතා කරනකොට මම නිතරම බලනවා දොරවල් වහලා තියෙන කියලා. මොකද නැත්තම් සෞඛ්‍යයට හතට යමගේ. සීමිත මේක ලිමිටඩ් එඩිෂන් එකක් විතරයි. විද්ධ කරන්න යන්න එපා. මොකද සංවිධාන පිටවගත්ත ඔක්කොටම අප්සෙට්. මොන සංවිධානයක් හරි පිටගත් එක්කනට පේනවා අපි මේ සංවිධාන වල විරුද්ධව කතා කරනවා කියලා. ඒක නිසා ඒ වගේ සීමාවල කඩලා යන වෙලාවේ ඒ අවිධිමත්තාවයට එනකොට ඒකත් අපේ පැත්තක්. ඊට පස්සේ අවිධිමත්තාවේ එහාට ගිය පස්සේ සම්පූර්ණ ෆුල් ක්ලැරිටි එකක් එනවා. කිසිම දෙයක් Tamanට කරන්න ඕනේ සිද්ධ වෙන්න ඕන දේවල් සිද්ධ වෙනවා. මොකටද මම මොකට පෙට්‍රල් පුච්චන්නේ? වෙන්න දේ වෙනවා. දැන් පොඩි එකෙක් හම්බුනාට පස්සේ පොඩි එකා කවදාකවත් අම්මට කියනවා දෙලෝපම් මදුරෝ කියලා. නෑ ඒක දෙපාර චරයස් ගන්නකොට අම්මා දන්නවා. අපේ අම්මා කියනවා කටේ කියලා තියෙනවනම් පුක පුක පැත්ත උඩ තියාගෙන ඉන්නවනම් ඔළුවේ උකුණෝ ඉන්නවා. ඉතින් අම්මටයි ඔළුව උහුණු ඉන්නේ. පොඩි ගා ඌ පුක පැත්ත උඩ තියාගෙන ඉන්නවා ටිකක් කියලා කෙලපිඹ බිඹ. අම්මා දන්නවා මේ ඔළුව ලුකුණු ඉන්නවයි කියලා. පොඩි එක අපිට මොනවත්ක්වත් කියලා දෙන්නට ඒක වශයේ පවත්තරනේ අපි කොහොම ඊයේ. මොකක්ද දන්නේ නැති නිසා. ඌ මොකක්ද දන්නේ? ඉතින් අම්මා රස්සාව නැත කරලා මාස තුනක් ගෙදර ඉන්නවා. වෙන දවසක එම අම්මට කිව්වොත් එම රස්සාව නැත කරලා හිටපන් කියලා ඉඳීද? කතා කරන්න පුළුවන් වුණාට පස්සේ ඉඳීද? ඉන්නේ නැහැ. ඒකට කියන්නේ පොඩි එකාට කියන්නේ වතවත්තියයි කියලා. ඕනම දෙයක් වශයෙන් බලද්දී ඌ මොකක්වත්ම දන්නේ නැහැ. මැස්සෙක් කෙලව ගන්න බෑ. ඌ එනකොට බැංක account එකක් අරන් එනවා ධම්මගේ තනේ විතරයි තියෙන්නේ. ඒකත් ඌ හිතන්නේ මගේ කැලලක් කියලා. අම්මගේ තනේ මගේ. උඹට යන්න බෑ. උඹ හිටපමයි ගා. ඌ හිතනවා විතරයි අම්මා හිතන. මේ හම්බ කරන්න කරන්න දාත වෙනවා වාල් වෙනවා. බැල තත්ත්වයටපත් වෙනවා ඒක අරසා කරන්න මැරිලා අන්තිමට හම්බ කරපු දේ වේදම් කරන්න වෙලාවක්වත් නැහැ මාත් අවුරුදු 36ක් යනකම් හම්බ කරා. අපේ ප්‍රොෆෙසර් කෙනෙක් කියලා තියෙනවා මගේ ගෝලිය මටත් වැඩි දැන් හම්බ කරනවා කියලා. මට හම්බුණා ඒ තරම පඩියක්. දැන් හැබැයි තියෙන ජොලිය නෑ. දැන් ඔක්කොම මයි ළඟට ගෙනත් දෙන්න. මැනිකෙට සාහරි දෝනේ මැනිකෙට වලලු දෝනේ කිවෝන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා. මොකක්වත්ම නෑ. ඉතින් මම අර ඇමරිකාවේ එක දවසක් කියලා මම ඇවිදින ලෝකෙට සතයක්වත් අල්ලි අත ගන්න ගොඩදී සුද්දා අඩි 4ක් විතර පස්සට වීසි වෙලා ගියා. සල්ලි අත ගන්නෑ. යුගේ මුළු ලෝකෙම සල්ලි. ඉතින් ඒ නිසා මේ බදා ගත්තොත් බදා ගන්න කක්කා. බදා ගත්තොත් බදා ගන්න දුක. ඒ නිසා අර භාවනා කරන වෙලාවදී මේක යන වෙලාවදී යන්න දෙන්න. හැම වෙලාවෙදිම යන්න දෙන්න එපා. ගිහිල්ලා බලන්න ඔය ඔය අවිධිමත් තත්ත්වෙන් එහා පැත්තේ තියෙන බුද්ධමාකාර ක්ලැරිටි. ඒ 100 100 සුද්ධ වෙලා නෙවෙයි. මේ මේ මයින්ඩ් ජයක සෙටල් වෙලා. කක්ක ටික යට. කලවම් වෙලා නැහැ. තිබුණාට ප්‍රශ්න නැහැ. අඩුවීමකුත් වෙනවා. ඒක යෝගාවචරයට අල්ලන්න අමාරුයි. කෙසේ නමුත් ඒ ඒ අවුලට මුණ දීපු ගමන් ඒකේ එහා පැත්තේ තියෙන පුදුමාකාර පිරිසුදු භාවයක් ඒක හතියට මේ බුද්ධජනන්සේ සඳහන් කරන්නේ මේ සරත් ඍතුයේ බහැපු පොද වැස්සක් වගේ සීල ඔක්කොම දූවිලි නතර කරලා පොළොව සමතුලිත මේ වාතයේ සමතුලිත මේ පිරිසිදු කරනවා. ඒ නිසා ওই අවිධිමත්තාවයත් ජීවිතේ කොටසක් කරගන්න. එතන විඥාණයට පදනමක් නැතුව එයා දඟලන වෙලාවේ ඔක්කොම කඩලා යනවා. පතුරු ගහිලා යනවා. එතකොට බලහන් ඉන්නවනම් ඒ කෙනාට දෙවිය බුදුන් වඳින්නේ මේ මිනිස්සයා මේ බලන භාවනාව කරන භාවනාව මොකක් දිහා බලන කරනවද කියලා අල්ලන්න බෑ. ගෙස් කරන්නවත් බෑ. ඒක manussත්වයේ ඉක්මවලා. නමුත් අපිට පේන්නේ ඒක බයක් චකිතයක් කරගෙන. ඉතින් ඒකට අපි කොච්චරක් කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනද කියන එක තමයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ සවස ධර්ම සාකච්ඡාවෙන් පසු භාවනා වාරයේදී ලද අත්දැකීම් විස්තර කිරීමට කැමැත්තෙමි. මීට පෙර භාවනාවල සතිය පිහිටියත් කිසිම අත්දැකීමක් නොලැබ නින්දත් නොනින්දත් අතර සිටියෙමි. නමුත් මේ භාවනා වාරයේදී වාඩි වී ඊතා ඉක්මනින් සතිය පිහිටියා. එකවරම මාගේ මුහුණ ඉදිරිපිට ඊතා කිට්ටුවෙන් විශාල මල් පෙති වැනි දෙකක් ඊතා පැහැදිලි ලෙස අලංකාර ලතාවකට සැලුණා. මෙහි වර්ණ lilac and bright yellow. ඒ ඒවා දියරත් නොවන ඝනත් නොවන ස්වරූපයක් ගත්තා. ටික වේලාවකට පසු මේ පාට පෙති දෙක දියර ස්වභාවයෙන් එකිනෙක උසින් ගලා ගියත් මිශ්‍ර වීමක් සිදු වුණේ නැහැ. එකිනෙක උඩින් ගලා ගියත් මිශ්‍ර වීමක් සිදු වුණේ නැහැ. සුළු වේලාවකින් මේ පාට තුලින් කිසියම් පාඨයක් ගාතාවක් වැනි අක්ෂර මාලා පෙනුනද ඒවා කියවීමට නොහැකි භාෂාවකින් ලියා තිබුණා. ඒ සමගම ඒවා බොඳ වී නැති වී ගියා. ඒ බොඳ වීමත් සමගම මාගේ හිස මතට හිස වටා යමක් වැටි හිර වුණ බව දැනුණා. හෙල්මට් එකක් වගේ යමක්. මුලදී පැහැදිලිව නොපෙනුනත් ඉතා ඉක්මනින් ඒ වතුර මෙන් පාටක් නැති නමුත් ඝනකමක් ඇති ආවරණයක් බව දැනගත්තා. මේ වෙලාවේ තමයි මට තේරුනේ මට කයක් නැති හිසක් පමණක් ඇති බව. හිසක් තිබෙන බව දැනුණත් ඒට රූපයක් නැති බව දැනුණා. දැන් මේ හෙල්මට් එක වැනි දෙය දෙස මා බලා සිටන විට ඉතා පැහැදිලිව අල්පෙනෙත්ති තුඩක තරම් ප්‍රමාණයේ වායු බුබුලු එයා බබල්ස් දහස් ගණනක් මෙහි විසිරී ඇති බව පෙනුණා. මෙය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් පැහැදිලියි. හිස වටා ඇති ආවරණය ගැන මට තව විස්තර බලන්ට වුමනා වුවත් එය ෂණයකින් නැති වී ගොස් මට හිතා ගන්නවත් බැරි වේගයකින් මාව වෙනත් තැනකට ගෙන ගියා. එය විතා එය ඊතා විශාල අවකාශයයි. මා දැන් සිටින්නේ ඊතා දිග උමගක් ඉදිරිපිටයි. එය වටා අවකාශය තිබුණද එය නොසැලී ස්ථිරවම එතන තිබුණා. එහි කෙළවර ඊතා දුර වුණත් එහි අවසානය තිතක් මෙන් පැහැදිලිවම පෙනුණා. උමග තුලින් යාමෙන් පමණක් ඊළඟ තැනට යාමට හැකි බව තේරුණා. කිසිම බියක් දැනුනේ නැහැ. උමග සෑදී තිබුණේ නිල් පා වර්ණ සංකල්නයකින්. නමුත් කිසිම කළුවරකුත් ආලෝකයකුත් තිබුණේ නැහැ. ඉතා පැහැදිලි. ලණුවක කෙඳිමින් කැන්ඩි ෆ්‍රොස් මෙන් සියලු ඩීටේල්ස් පවා දැක්කා. නමුත් එය තුලින් යාමට පෙර මාගේ දැස් විවුර්ත වුණා. ගරු ස්වාමින් වහන්සේ මේ පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳ මේ ඔක්කොම අපිට ඉතින් තියෙනවා එක එක epithet වලින් symbols වලින් එහෙම නැත්නම් examples වලින් එහෙම නැත්නම් රූපක මාර්ගයෙන් තමයි කතා කරන්නේ අපේ හිත හෙලි කරන්න දන්නේ රූපක මාර්ගයක ඉලක්කම් එක්ක නැත්නම් අකුරු එහෙම නැත්නම් චිත්‍ර මාර්ගයෙන් හෙලි කරනවා නමුත් මේ හෙලි කරපු ගමන් කතන්දරයකට යනවා අපි මේ පේන දේවල් වලට නම් දාන දෝ කරබන හිටියානම් මේ එකින් එකට එකින් එකට මාරු වෙන හැටි මේ පෙති දෙකක් තිබුණ එක දීර වෙලා දීර උඩින් එක උඩ ගලාගෙන ගිහිල්ලා ගාස්වලා තැරලා කුඩු කුඩු වෙලා මේ විපරිණාමේ පෙන්නන එක අපි මේ ස්ථිර නමකට දාගෙන වචන වල දාගන්න උත්සාහ කරපුව ගමන් අපේ හිත හරියට වෙහෙසෙනවා අර්ථ හොයන්න. මේ කිසිම අර්ථයක් ඕවේ නැහැ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලියන පොතේ රැහැට පේන හීන වලට දවල් මිනිස්සයා කොච්චර වග වෙන්න ඕනද කියලා ප්‍රශ්නයක් අහනවා. අපිට රැහැට පේන හීන අපි ගත කරන ජීවිත කොච්චර සම්බන්ධද කියලා. ඉතින් ඒකේ යා ආගියු කරනවා දිගටම කවුරුත් නැහැ කිව්වට මේකේ දවල් ගත කරන ජීවිතේ මොකද්දෝ සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒකෙන් එයා පුළුවන් තරම් මේ යටිහිත කියන එකට පාර හදාගත්තා. ඒ යටිහිත පිළිබඳව තොරතුරු ඔය වගේ දෙයකින් අල්ලන්න බෑ. වගේ දේවල් කෝටි ගාණක් බලන්න ඕනේ. බලලා දැනගන්න ඕනේ ඒක මේ මේ රූපක මාර්ගයෙන් තමයි කතා කරන්නේ. නිදර්ශන මාර්ගයෙන් තමයි කතා කරන්නේ. බුදුජානනාංශගේ 84 දත් ධර්මස්කන්ධෙම රූපකයක් විතරයි. පණිවිඩේ ඒකේ නැහැ. පණිවිඩේ මේක ලියා ගන්න ඕනේ. ඉතින් අපි හිතනවා 84 දහස් ධර්මස්කන්ධේ කටපාඩම් කරම නිවන් දකි කියලා. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ගෙවෙන පැත්ත බලපං. ඔබ වෙනස් වෙන වෙච්ච විතර බලපං. මොකේ ඉඳලා මොකට වෙනස් වෙනවද කියන එක වැඩක් නැහැ. ඒ නිසා අනිත්‍යතාවය කියලා එකක් තියෙනවා අනිත්‍ය සංඥා අනිත්‍ය ලක්ෂණය කියලා තියෙනවා අනිච්චානුපස්සන ඥාන කියලා එකක් තියෙනවා මේ අනිත්‍යතාවය කියන එක බුදුහාමර පහළ වුණාට සිද්ධ වෙනවා මේ අනිත්‍යතාවය කියනකොට පේන්නේ කහ පාට නිල් පාට වෙනවා. ත්‍රිකෝණයක් ඍජු කෝණාශ්‍රයක් වෙනවා. ඝනයක් දීර්ඝයක් බවටපත් වෙනවා. ඉතින් ඒක යාට අනිත්‍ය ලක්ෂණය පෙන්වන නිදර්ශනය. එයා ඒක දක්නාසුලෝ භාවනා කරොත් මේ ත්‍රිකෝණේ හතරත් එක නෙවෙයි වෙනස් වෙන බව දක්නාසුලෝ භාවනා කරොත් උදේ ඉඳලා හැන්දවෙනකම් කෝටි ලක්ෂ වාරයක් නිදර්ශන තියෙනවා. දකින්න. ඉතින් ඒක දකින්න භාවනා කරනකොට කොතනින්ද කොතෙන්ද ඕන්නේ වෙනස් වෙනවා. වෙනස් වීම කියන එක දකින්න නැති තාක්කල් මේ ලියලා තියෙන නිච්ච සංඥාවේ. හැබැයි ඉඩ දීලා තියෙනවා. වෙනස් වීම වලට ඉඩ දීලා තියෙනවා. අනිත් දවසේ මේක කෙලවරක් නැති දෙයක්. මේ ජවනිකා මාරු වෙන එක මේකට බුදුරජාණන්සේ දෙන්නේ සන්තතිය කියන නම ප්‍රවාහය කියන නම ෆ්ලක්ස් කියන එක ඒ ෆ්ලක්ස් එක දිහා බලන්න එක එකකට අගේ ආඩම්බරෙන් දෙන්න එපා දීපු ගමන් එතන අපි අහුවෙනවා ඒ නිසා මේ මේකට යන්න හරින එකයි තියෙන්නේ ඉතින් මේකෙන් හොඳ හුරුවක් ලැබෙයි වෙන දෙයකට ඉඩ දීලා ඉන්නවා මිසක් අර්ථකතර දෙන්න පමා වුණත් ගලණයට බාධාවක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ගලනට බාධා. ඒකට කියන්නේ ෆැබ්‍රිකේෂන් කියලා. කතන්දර ගෙතිලි කියලා. එහෙම නැත්නම් මේ වෙන දෙයකට වෙන්න දෙන්නේ නැතුව අපි අර්ථ දෙන්න හදනවා. දෙන්නෙම අපේ හැදියාව හැටියට වෙන කෙනෙකුට මේක වෙන අර්ථයක් තියෙනවා. එකම දේ පෙන්නොත් දෙපොලක හැදිච්ච කෙනෙකුට දෙන්න දෙකක් කතා කරන්නේ. මේකේ මේ මේකේ යුනිවර්සල් ට්‍රුත් එකක් නැහැ. මේවා වෙනස් වෙන සුළු දෑ නිසා මේ වෙනස් වීම දිගටම යන්න අරින්න ඒක මේ ඉඳගෙනම ඉන්නකොට වෙන එකක් නෙවෙයි ඕන තැනක සිද්ධ වෙනවා. ඒකට බුදුරජාණන්සේ මේ අනිත්‍යතාවය කියලා දීලා තියෙනවා. බුද්ධ학ම පිට හැම දෙයක්ම නිට්ටය කරන්න හදනවා. අපි නිස්තිර ව්‍යවස්ථාවක් හදන්න හදනවා. ස්ථිර කෙනෙකුට අනන්‍යතාවයක් දෙන්න හදනවා. ඩෙන්ටි කාඩ් එකකුයි ෆොටෝ එකකුයි ඩෙන්ටි කාඩ් එකකුයි දෙන්න හදනවා. මේ නිට්ටය කරන්න හදනකොට තමයි මේ ඔක්කොම ইনফরমේෂන් ටෙක්නොලොජි එකට තොරතුරු ලැබෙන්නේ. නමුත් මේ ඔක්කොම වෙනස් වෙන සුළුයි. ඒ නිසා ස්ථිර කරන්න කරන්න අනිත්‍යතාවයේ බැටවදිනවා. මෙයාට නම් අනන් දෙන්නේ නැතුව හිටියානම් මොනම දෙයක්වත් නැහැ. ඉතින් අරක ඉඳලා මේකට ගියා. හොඳ ඉඳලා නරකට ගියා නෙවෙයි. වෙනස් වුණා. අන්නේ වෙනස් වෙන බවට වෙනස් වීමට ලෑස්ති වෙන එක තමයි මෝරචක්ම කියලා කියන්නේ. මේ හීන පලාපල කිය කිය ඉන්න එක තමයි මේ බය කෙනාගේ වැඩේ. මේ වෙනස් වෙන දෙයක මොකක් පණිඩක් නැහැ නැත්තේත් නැහැ. අනිත්‍යතාවය කියන පණිවිඩය තියෙනවා. අන්නේ පණිවිඩය අරගෙන ඉදිරියට යන එක තමයි කරන්න තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ මේ මාගේ පළමු භාවනා රිට්‍රීට් එකයි. පළමු දින හිත හුස්ම රැල්ල තුල පිහිටවීම ඉතාසුරු අසීරු විය. සිත විසිරේ. ක්‍රමයෙන් හුස්ම රැල්ල දෙස බලා සිටින විටදී එය තුනී වී යන විට බොහෝ අවස්ථාවල නිින්දට වැටුණු අතර එනමුදු නිින්දෙන් අවදි වනුයේ හුස්ම රැල්ලටයි. තවත් විටක හුස්ම නැති වී ගිය පසු හිත අතීතයට අනාගතයට දිව යයි. ටික වේලාවකින් එය සිහියට නැගෙන විටම නැවත හුස්ම රැල්ලට හිත පැමිණේ. සමහර අවස්ථාවලදී හුස්ම තුනී වී ගිය පසු හිස් වූ අවකාශයකට පැමිණේ. මාගේ ඇස් ඉදිරිපිට අන්ධකාරය පවතී. මෙසේ මාරුවෙන් මාරුවට හිත අන්ධකාරයට හා හුස්ම තුනී වී ගිය අවස්ථාවට දෝලණය වේ. මේ මාගේ භාවනා අත්දැකීමයි. නමුත් මෙතෙක් මා පුරුදු වී සිටින්නේ වෙනත් ක්‍රමයකටයි. එනම් මා දෙස මාගේ සිත දෙස බලා සිටීමයි. බොහෝ විට මම මා දෙස ස්කෑන් යන්ත්‍රයකින් බලන්නාක් මෙන් බලා සිටිමි. එය gedara dora සාමාන්‍ය වැඩ කටයුතු කරන වේලාවටද බොහෝ විට කරන්නේමි. එවිට මාගේ හිතට තදින් එන ලෝභ, ද්වේෂ, ආදර, කරුණා, ඊර්ෂ්‍යා ආදී සිතුවිලි වල එනර්ජි එක ශක්තිය මාගේ සිරුරේ විහිදෙනු මට පෙනේ. එම එනර්ජි එක මාගේ යටිබඩ ප්‍රදේශයෙන් පැන නගී සිරුර පුරා යයි. බලා සිටින විට එම එනර්ජි එක වියකී සිරුර යථා තත්ත්වයකට පැමිණේ. මා පොළොවට ග්‍රවුන්ඩ් වනසේ දැනේ. මේ ක්‍රමයේ වැරදි නිවැරදි බව පහදා දෙන්නේ නම් මැනවි. මා දැන් ක්‍රම දෙකක් අතරට මැදි වී ඇතිසේ සිටේ. දැනුදු හුස්ම රැල්ලට හිත ගැනීමට උත්සාහ කරන විට ස්කෑන් කිරීම වෙත හිත දිව යයි. කරුතර ස්වාමීන් වහන්සේ කරුණාවෙන් මේ පහදා දෙන්න. ඔබ වහන්සේට තිරුවන් සරණයි. නෑ මේක ක්‍රම දෙකකට බැලුවට දෙයක් දෙය ඇති ඇටියට බැදීම තියෙන්නේ මේකෙදී reductionist system and system approach කියලා දෙකක් තියෙනවා. මුළු පද්ධතිය එක ග්‍රේන් එකක්, එක අංශුවක්, එක පික්සලයක් අරගෙන ඒකටම හිතියෝදා බලන්න පුළුවන්. ඒත් අපි පද්ධතියේ ඉන්නේ. නැත්නම් මේක අඩංගු වෙලා තියෙන සමස්ත පද්ධතිය දිහා බලන්නත් පුළුවන්. එතකොටත් අර පික්සල් එක එහෙම නැත්නම් ඒ ආටිකල් එක මේක ඇතුලේ තියෙනවා. මේ දෙක සම්පූර්ණ දෘෂ්ටි කෝණ දෙකක්. ඒකට සිස්ටම් බලන එකට කියනවා රිලිජියස් අප්‍රෝච් එක කියලා. රිඩක්ෂනිස් සිස්ටම් එකට කියනවා සයන්ටිෆික් අප්‍රෝච් කියලා. ඉතින් මේ දෙකම අපිට උරුම දෙයක්. දෙකක් දිහා බලන්න සිස්ටම් එක දැක්කට සන්තුෂ්ප වෙන්න එපා. ඔය පික්සල් එකක් අරගෙනත් බලන්න. එහෙම නැත්නම් පාටිකල් එකක්. පාටිකල් එකක් බලලා කොච්චර දැනගත්ත සිස්ටම් එක දාලා නැත්නම් වැඩක් නැහැ. මේකේ හෙලෝග්‍රැෆික් සම්බන්ධයක් තියෙන ඉතාම කුඩා අංශුව සමස්තේ නියෝජනය කරනවා. මේ තමයි මුළු විශ්වයම වෙන්න පුළුවන්, කය වෙන්න පුළුවන්. හුස්ම රැල්ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ කොටස් වලට කඩ කඩා බලන එකයි සමස්ත බලන එකයි දෙක හිත කරන ස්වභාවික දෙයක් හිතේ තියෙන නැත්නම් මොලේ තියෙන දකුණු මොලේ වම් මොලේ කියලා තමයි මේක මේ ස්නායු පිළිබඳ දන්න කටේ තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේකෙදි හුඟක් වෙලාට මේ අනවද්‍යාපන ක්‍රම නිසා පද්ධතිය බැලීම කොර වෙලා අර අංශු මාත්‍ර වශයෙන් බැලීම බොහෝම දිනු වෙලා තියෙන. ඒතකොට මිනිස්සු හරි ගොරෝසු වෙලා තියෙනවා. හරිම හතරැස්. හරිම ලීනියන්. හරිම මේ මේ තර්කයට බරයි. කිසිම సౌందර්යයක් නැහැ. ජීවිතේ හඳුනන්නේ තව කෙනෙක් හඳුනන්නේ ඉතින් මේ දෙක එකට යනකොට තමයි මහා කරුණාවයි මහා ප්‍රඥාවයි සමාන වෙන්නේ දෙක වෙනස් ගිය ගමන් පිසු කරුණාවට ඇති වෙන්නේ ප්‍රඥාව නැත්තම් පිසු ප්‍රඥාවට ඇති වෙන කරුණ නැත්තම් පිසු මේ දෙකේ සමතුලිතනේ අග්‍ර තත්ත්වයටපත් වෙච්ච එක තමයි ਸਰවඥාන්සික සිද්ධ වුනේ. ඉතින් මේ පිට කරන කාගවත් ඒ මට්ටමට එන්නේ හැබැයි රහත් වෙන්න එච්චරම 100ක් සම්බර වෙන්න ඕනේ දැනගන්න ඕනම දෙයක් දැනගැනීමේ මේ වගේ පද්ධතිය වශයෙන් බලන්න පුළුවන් විභජ්‍ය වශයෙන් බලන්න පුළුවන්. බුද්ධ ආගම පමණයි සියලු ආගම් වල මේ විභජ්‍ය වාදයට තැන දුන්නේ. දෙයක් කඩලා බලන එක. අනිත ඔක්කොම මේ දෙයයන් ආශිමාවල තියෙන ලෝකෙම අවල තියෙන ඒකට අත තියන්න එපා ඒක විග්‍රහ කරන්න එපා විග්‍රහ කරලා සදාකාලික අපායට යනවා කියලා බය කරලා තියෙන්නේ බුදුජානනාංශ මේ දෙකම පෙන්ලා කිව්වා එකක්වත් විග්‍රහ කරන්න තු පිළිගන්න එපා කරලා බලන්න හැබැයි ඒකට මේ ක්‍රම දෙක යනවා තමන්ගේ මනසෙම දකුණු මුලයි වම් මුලයි දෙකම යනවා හරියටම යුගනන්ත භාවනාවක් වගේ හරක් දෙන්නේ දාලා දෙන එකක් වගේ දෙකම හරි කියන්නේ සතිය තියනවාද කියලා විතරක් බලන්න ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පිළිබඳවයි. සක්මන් භාවනාවේදී සතිය හොඳින් පීඨන බව විශ්වාස කරමි. එසේ පවසන්නේ පාද ස්පර්ශය, බර පාදයේ විසිරීම, විලුඹ පොළවෙන් ඉස්වීම, මාංශපේශී ක්‍රියාව, දණහිස නැවීමත් සමග පාදයේ පොළවෙන් ඉස්වීම, හැරෙන විට වමටද දකුණටද හැරෙන්නේ අඩි 3 4ද තිබ්බේ හැරෙන්න සහ ආපසු ඇවිදින විට පටන් ගත්තේ වම් කකුලෙන්ද දකුණෙන්ද යන්න සෑම විටම සතියෙන් දන්න නිසාය. භාවනා වාරවල මීට වඩා වෙනසක් නොතිබුණු බැවින් ඇසට පෙනෙන සක්මන ඇසට පෙනෙන සක්මන් තීරය වර්ණයක් පමණයිද පාදයට ස්පර්ශ වෙන්නේ වර්ණය නොව තද ගතිය පමණයි බව කල්පනා කරමින් භාවනාවේ යෙදෙමි. ඊයේ බණ ඇසුවාට පසු මෙසේ කල්පනා කිරීම භාවනාවට බාධාවක් යයි සැක කරමි. එසේ සැක කරන්නේ මා කල යුත්තේ පාදයේ සතිය පවතා සිත මූලික අරමුණෙන් ලිහිල් වී කුමක් සිදුවේද යන්න බැලීමයි සිතමි. කරුණාකර සක්මන් භාවනා වර්ධනය කිරීමට කමඨහන් උපදේශක් දෙනු මැනවි. පෙරේදා සාකච්ඡාවේදී සඳහන් කළ මේක දෙවෙනි ප්‍රශ්නේ පෙරදා සාකච්ඡාවේදී සඳහන් කළ අරූප ලෝකය ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් කියන එකමද ස්තුතියි ඔබ වහන්සේගේ සතිපාසල සාර්ථක වී ධර්මාවබෝධයෙන් නව පරපුරක් නැගී සිටිත්වා ඔබ වහන්සේට නිරෝගී සම්පත්තියද නිවන් සුවද ලැබේවා. මේ නාකි ටික මැරිලා ලබනාත්ම එනකම්ම මම බලහන් ඉන්නවා සතිපාසලට ගන්න. අනේ එදාට නම් පොඩ්ඩක් අස්සසිල්ලක් ඇති වෙයි. මේ කට්ටිය මැරලා පිට කොහරි ගියොත් තමයි අප්සෙට් එකදී. අපායට ගියොත් හරි ගැරන්ඩියක් වුණොත් හරි බල්ලෙක් වුණොත් හරි සෝරි. මම මේ බලන්න කොහොම හරි කරලා ආපහු මේකටම අරගන්න ඉදාට ඔන්න ෂුවර් කර දෙහැකි දෙවෙනි પરම්පරාව සතිපාසල හරියනවා කියලා. පළවෙනි කොටසදී කියන්න තියෙන්නේ මේ වගේ සක්මන් භාවනාවේදී යම් ප්‍රමාණයකට තොරතුරු ආවට පස්සේ ඒ තොරතුරු මතින් හිත භාවනා අනායාස වෙන්න පුළුවන් තැනකට යනවා. ඒකට නිස්සන්නවනේ අපි වචනයක් හදාන් තිනවා gediya පිටින් ඇවිදින බව දන්නවා වම දන්නෙත් නැහැ දකුණු දන්නෙත් නැහැ ඔසවනවා දන්නෙත් නැහැ යවනවා දන්නෙත් නැහැ තමනවා දන්නෙත් නැහැ gediya පිටින් යනවා ඒක වෙනවා ආයසරයක් මේ වම මේ ඔසවනවා මේ යවනවා මේ තවනවා මේ පටවි මේ ආපෝ මේ තේජෝ කියලා විබ්‍රහ වෙන එක්කුත් වෙනවා ඒ දෙක හිතට බාර දෙන්න හිතට ඒ එක කුඹරක වතුර වින්නට පස්සේ පල්ලෙහා කුඹරට වතුර යනවා කැස්කේඩ් වෙනවා ඒකේ තොරතුරු යම් ප්‍රමාණයක් මේ විභජ්‍යවාදයේ හරහා මේ නැත්තම් රිඩක්ෂන් සමහර ඇති වෙච්ච ගමන් එයා ඒකාවයකට යන්න හදනවා. අපි අර දන්නේ නැති වුණොත් අපි ඊට පස්සේ තර්ක ආයෙ විස්තර හොයන්න ගිහිල්ලා වෙලා බතට ඉදෙන බතට ඇල් වතුර වැක්කර වගේ බත කුඩම් ගහනවා. කුඩම් ගහනවා කියන එක මම දැන දන්නවද කියලා. ඇට්ටකුණා වෙනවා කියන්නේ. මේ ඔක්කොමලා එහෙම ඇට්ටකුණා වෙච්ච කට්ටිය තමයි. ඔක්කොම ඇත්ත වුණා ලස්සන භවනා යද්දී ආපහු ගෙනල්ලා හිර කරලා සිටී ඉඳින් කරන්න හදනවා පන්ති අර ටීචර් ආපු ගමන් කරන එක. මේ භවනා තොරතුරු ගත්තට පස්සේ යම් ප්‍රමාණයක් යනවා. ඒකට අපි කියනවා අනායාසයෙන් භවනාව යනවා සක්මනේ. නැත්නම් gediya පිටින් යනවා. හොල්මන පිටින් යනවා. Tamanට පැත්ත කරලා මේ හොල්මන දිහා බලන්න ඉන්න පුළුවන්. හරියට නිකන් වීඩියෝ ක්ලිප් එකක් හදලා Taman මේක දිහා බලලා action replay slow motion දාලා බලනවා වගේ. කොක්කු ඇවිදිනවා වගේ යනවා. ඉතින් ඒකේ මුලැමැදාක බලන්න කිව්වොත් අර දර්ශනය අර සාහිත්‍ය දර්ශනය දකින්න බෑ. సౌందර්යය දකින්න බෑ. ඉතින් අපි කොතෙන්ද යනකම් ඒ ඒ විස්තරාත්මකව විභජ්‍යවාදී තියෙනවද? කොතනින් පස්සේ ඒක සිස්ටම් එකට යනවද කියන එක කෙල්ලෙක් කවදද ලොකු වෙන්නේ කියලා එකක් තියෙනවානේ. කෙල්ලෙක් වැඩි වියපත් වෙනවානේ. වැඩි වියපත් වුණාට පස්සේ කෙමිකල් බොඩි එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක ඉතින් කුලකාන්තාව දන්නවා කෙල්ල ගෙට ගන්න ඕනේ දැන් ඉතින් පුරුෂාන්තරයට දාන්න හොඳ නැහැ කුලකාන්තාව. වීදි දරුවෙකුට මොකද වෙන්නේ බලන්න. වීදි දරුවට එහෙම එහෙම සීමාවක් දන්නේ නැහැ. එයා වැඩිවියපත් වෙච්ච ගමන් පුරුෂාන්තරයට යනවා. ඉතින් ඒකට අපි ඉතින් සංස්කෘතිය වෙනස කියලා කියන වගේ භාවනාවේදීත් සුත්තමේ ඥානෙ තියෙන එකන කුලකාන්තාවක් හරිත හැදෙන දැරියක් වැඩිවියපත් වෙනවා වගේ. සුත්තමේ ඥානෙ නැතු යන එකන වීදි දරුවෙක් වැඩිවියපත් වෙනවා වගේ. ඉතින් කවු කාට කාගෙන් සරණක්ද එහෙම මේ වීදියේදී වැඩි විපත් වෙච්ච ගැහණු දරුවෙකුට අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ ඉන්න හරියක් ඉන්නේ මදාවියෝ මොනවා කරයිද විශ්වාස නැහැ. ඉතින් ඒක අබුද්ධෝත්පාද කාලය වගේ. බුද්ධෝත්පාද කාලේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මේ තමන් පිළිබඳව නැත්නම් අරමුණ පිළිබඳව යම් ප්‍රමාණයක දැනුම ආවට පස්සේ ඒ දැනුමේ මේරීමක් ඇති වෙනවා. ඉහළ මට්ටමට යනවා. එතකොට සමස්ත පේනවා. නිකන් හරියට ප්ලේන් එක උඩට ගියාට පස්සේ Google Map එක වගේ උඩ ඉඳලා බලන එක පේන්න බෑ. ඊට පස්සේ අර විස්තර හොයන්න බෑ. අපිට මේනේ දුරස්ත දර්ශනය. ඊට පස්සේ ආයතනයේ කර දර්ශනයට යනවා. එතකොට අර දුරස්ත දර්ශනේ නේ. අන්නේ දෙක අතර මාරු වෙනකොට කලබල වෙන්න බෑ. ඒක හේතුඵල ධර්මිකෙ වෙන්නේ. ඒකට විල් එක දාන්න එපා. ඒකට මම කරනවා කියන්න යන්න එපා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නම් හිතෙනවා. පහුවෙනකොට ඒකට නිසිව නිසිනින්ද වෙන්න දෙන්න. ඉඳපු ගමන් අපි gediya පිටින් ඇවිදිනවා. ආයතරයක් ඔසවනවා, යවනවා, තබනවා කරනවා. අන්න ඒ දෙකේ ප්‍රායෝගික වටිනාකම පහුවෙනකොට තේරෙනවා. ඉඳගෙන ඉන්නකොටත් කොතෙක් දුරට ආශ්වාස ප්‍රශ්වාස බලනවාද? කොතෙක් දුරට තමයි නිකන් හුදු ඇවිදිනව නෙවෙයි මම ඉඳගෙන ඉන්නවා එච්චරයි. ආන්නේ විදිහට මේ මාරු වෙන එක මම කියන්නේ වාහනයක පදවනකොට කොයි වෙලාවෙ හයි ගියර එකට දාන්න ඕනද කොයි වෙලාවෙ ලෝ ගියර එකට දාන්න ඕනද කියන එක ඩ්‍රයිවර් තේරුම් ගන්න ඕනේ. ඒක ටෙක්නිකල් රයිටින් දෙන්න බෑ. ඉංජිනේරට ඒක කියලා දෙන්න බෑ. ඩ්‍රයිවර් දැනගන්න ඕනේ දැන් මේ ඉග්නිෂන් ගහනවා නම් දාපන් ලෝ ගියර එකට. කාර් එක ඇදලා යනවා නම් බ්‍රේක් ෂුවර් නම් টপ ගියර එකට දාපන්. ආන්නේ දෙක තේරුම් ගන්න වෙලාවක් තියෙන මේ සාමාන්‍ය ඩ්‍රයිවර් කෙනෙක් තමයි මේ ලියන්නේ. මම මේ කියන්නේ දැන් ඊට වැඩිය මේ ඔටෝමැටික් ක්ලච් නෙවෙයි තමන් කරගෙන යනවා කොයි වෙලාව හයි ගියර දානද කොයි ගියර ලෝ ගියර දානද කියන එකේ සදාචාරවාදියා හැමදාම අර රිඩක්ෂනිස් සිස්ටම් එකේ ඉන්නවා අර අර gediy පිටින් ඇවිදීමට යන්න දෙන්නේ දීපු දවසේ බුදුම සාන්තියක් ඇති වෙනා හිතට කය දන්නවා මට වැඩිය කියලා හිතෙනවා බොඩි නොලෙජ් එක දන්නවා මට වැඩිය අන්නේ හඟුම් උදාහරණ ගතිය හරක් ටික ගොයන් කපපු කුඹරේ කවන දවසේ කවද්දා දෙන්නේ කියලා තමයි පාඩම ඉගෙන ගන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින උදෑසන සක්මන් භාවනා කිරීමේදී තද නිදිමත ගතියක් වැනි අසමතුලිත තත්වයක් ඇතිවිය. මෙය නිදිමතක් යයි මට නිගමනය කළ නොහැකි වන්නේ නිදිමත මා හොඳින් හඳුනන නිසාත් ඒ අවස්ථාවේ හොඳින් සතිය තිබුණ නිසාත්ය. පරයන්කේදීද මෙම தත්ත්වය පැවතුනි. හිස පහලට කඩා වැටුනි. එම අවස්ථාවටද අසාමාන්‍ය තත්ත්වයක් ගෙන දුනි. පරයන්කේ සිටීම ඉතා අපහසු විනි. මේ අවස්ථාවේ පසු කරන් මේ අවස්ථාව පසු කරන්නේ කෙසේදයි කාරුණිකව වටහා දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාව ප්‍රාර්ථනා කරමි. පසු කරන්න නෙමෙයි මේ අවස්ථාවට ලෑස්ති වෙලා යන්න. කොයි වෙලාවකද හරි Tamanට පාලනය කරගන්න බැරි වෙනවා. මේක නිකන් මේ ආණ්ඩුමට්ටු කරගන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒක භාවනාවේදී භාවනාවේ සතිය තුල නම් දියුණුවක්. සතිය නැති වෙලාවක නම් ඉතින් හික්මීම නැති බවක්, ඉන්ද්‍රිය සංවරය නැතිකමක් වෙන්න පුළුවන්. නමුත් මෙතන සතිය තියෙනවා නම් ඒක හරහා ගිහිල්ලා තමයි අපි මේ ආණ්ඩුමට්ටු කරන්න බැරි බව, පාලනය කරගන්න බැරි බව තේරෙන්නේ. ඒක නිසා එකම උත්තරයයි තියෙන්නේ කියලා ලොකු සංසින්න කාලේ කියන මේකට ලෑස්තිලා යන්න මෙහෙම දෙයක් එනවා. කලබල වෙන්න එපා. ඒ ඒකේ මුල දැක්කනම් මේක හරහා ගිහිල්ලා අග දකින්නකම මේ මේ සංසිද්ධියේ නිින්ද වෙනවා වගේ කියන සංසිද්ධියේ මුල දැක්කනම් මැද අග හරහා යනකම්ම මුළු වේව් එක හරහාම යනකම්ම ලෑස්තියෙන් යන එක තමයි කරන්න තියෙන්නේ. ගෞතම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ සක්මනේදී පාදයේ ඇට සැකිල්ල මෙනෙහි කරමින් මම සක්මන් භාවනාව කිරීමට පෙළඹුණෙමි. ටික වේලාවකට පසු පාදයේ උකුල් ඇටය දක්වා මෙනෙහි කිරීමට පාදවල දෝලනය දෝලනයත් මට ඉතා පහසුවෙන් මෙනෙහි කිරීමට හැකි විය. මගේ හිත පෙරට වඩා සක්මනේහි පීඩන බවත් මට තේරුම් ගියා. නමුත් මේ ක්‍රමයේදී කකුලේ ස්පර්ශයෙන් ලැබෙන සීතල උණුසුම් ඊයේ සීතල උණුසුම් නොතේරෙන නිසාත් ඒවා අරමුණු අරමුණු නොවීමත් සක්මන් භාවනාවට බාධාවක් වේද ධාතු වශයෙන් නොබැලීම වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය එතකොට gediya පිටින් ඇවිදිනවා දකිනකොට ආය ධාතු බලමින් අර විදින බතට ඇල්වතුරු වක් කරන්න එපා. ඒකට යන්න අරින්න සතියෙන් ඉදිරි ගමනක් තමයි gediya පිටින්ම ඇවිදින බව දන්නවා ඉඳගෙන වෙන බව දන්නවා නිදාගෙන වෙන බව දන්නවා හිටගෙන වෙන බව දන්නවා එහෙනම් තක්මන වෙනවා කියලා අර නොදැක්ක දේවල් පිළිබඳව පශ්චාත්තාප වෙනවා වෙනුවට gediya පිටින් ඇවිදින බව මම දන්නවා කියන සතුටින් ඉදිරියට යන එක තමයි අපි මෙතන සිස්ටම් අප්‍රෝච් නැත්නම් පද්ධතිය බලනවා කියලා කියන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. ඇවිදීම එදිනෙදා වැඩ කටයුතු සහ හුස්ම ගැනීම උපයෝගී කොටගෙන හැකිතාක් සතිය වැඩිවීමට උත්සාහ කරමි. සිත තුළ තවත් බලවේගයක් බොහෝ විට සතිය කැඩුණු බව මතක් කර දෙනවා වැනිය. ඒ නිසා සතිය තිබී ඇති බව තේරුම් යයි. ද්වේෂය පිටවීමට පෙර බොහෝ දුරට පාලනය කර ගැනීමට හැකියවත් මාන්නය නම් තේරුම් යන්නේම පිටවුවාට පසුය. ඊතා සුළු වශයෙන් හෝ මෙත් පුදිතා ආදී ගුණාංග වැඩමින් පවතී. කතරම් කරදර හෝ ශබ්දකාර පරිසරයක වුවත් සැනකින් හුදකලා වූ සිතක් ඇති කර ගැනීමට පුළුවන්. හිතේ ඊතා සියුම් සතුටක් එඩිතර බවක් නිරන්තරයෙන් දැනේ. අනෙකුත් බොහෝ ආසාවන් බලාපොරොත්තු තිබෙන බව දන්නා නමුත් ඒවා ගැන කම්පාවක් නැත. සතිය කියා දුන් ඔබ වහන්සේට කෘතඥ පූර්වකව নমස්කාර කරමි. තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් නැහැ ප්‍රකාශයක් විතරයි. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනය අනුව පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්නා අරමුණු වලට අසු නොවි සිටීමට සිත දියුණු කරගත යුතු බව අවබෝධ කරගතිමි. පර්යංකේදී සක්මනේදී එදිනදා ජීවිතයේදී අනික් ඉන්ද්‍රියන්ගේ සංවරයක් ඇති කර ගැනීමට සමත් උනත් මනෝ ඉන්ද්‍රිය සංවර කර ගැනීම අපහසුය. පර්යංකේදී සමහර වෙලාවට සිත අරමුණින් වේලාව අල්ලා ගැනීමට අපහසුය. සිත අරමුණේ නැති බව දැනගත් විට නැවත අරමුණට පැමිණේ. හැම වේලාවකම සිත මොනවා දෙයක් හෝ සැලසුම් කරයි. අතීත සිද්ධීන් මතයකට එන්නේ නැත. එදිනෙදා ජීවිතයේදී යම් ක්‍රියාවක යෙදෙද්දී සිත ඒ අරමුණෙහි නැතිව වෙන දෙයක් සැලසුම් කරන බව හඳුනා ගනිමි. කය, වචනය, ඇස, කන යන ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු වලට ඇලීමත්, ගැටීමත් ඇති වුණත් ඒ හඳුනාගෙන ඒ තවදුරටත් දිනෙන් දින නොයන විදිහට සිටීමට සමත් වුණත් මනෝ ආයතනේ පාලනය කර ගැනීමට අපහසුය. මේට ඔබ වහන්සේගේ අවවාදයක් අපේක්ෂා කරමි. ත්‍රිවන් සරණයි. ඉතින් පාලනය කරගන්න බැරි බව පිළිගත්තා නම් ඉවරයි. ඒක තමයි අනාත්මයි කියලා කියන්නේ. මේක පාලනය කරන්න ඕනේ කියන එක නෙවෙයි. අපි කරන ප්‍රයත්න නිසා අපිට පේනවා මේ gedara ගෙයිමියා මම නෙවෙයි, විධායකයා මම නෙවෙයි, නේවාසිකයා මම නෙවෙයි, කාගේදෝ වැඩසටහනක් මේ කියන්නේ. අන්තිමට අපි අනුන්ගේ ළමයින්ට පේ කේන්දර වලට මේ උපැන සාතියට අසංකෝණක විතරයි කරන්නේ. දැන් අඩු ගානේ දන්නවනම් මේක මගේ ළමයෙක් නෙවෙයි කියලා. ලොකු සාන්තියක්. ඉතින් ඒක බලාපොරොත්තු සුන්වීමක් කරගත්තොත් භාවනා එන්න එන්න එන්න බලාපොරොත්තු සුන්ගෙන් වැඩි වෙනවා. මේක තමයි මමගේ අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීමටමයි විද්‍යාව කියන්නේ හිත පාලනය කරන්න බෑ. ඉතින් ඕක නැතුව මෙච්චර කල් හිටිය ප්‍රශ්නයක් නෑ. දැන් මේ දැනගත්ත දැනීම ප්‍රශ්නයක්ද කියලා තමයි අහන්න තියෙන්නේ. හිත පාලනය කරගන්න බැරුව දැන් කෝටි ගණන් අවුරුදු ඉඳලා තියෙනවා. දැනුයි දන්නේ මේක පාලනය කරන්න බෑයි කියලා. මේ පාලනය කරන්න බැරි බව දැන ගැනීම නරක දෙයක්ද හොඳ දෙයක්ද? අපි යනවා ඊගා ප්‍රශ්න මොකද අපිට වෙලා ගිහිල්ලා තියෙන්නේ. අකුසල් වෙනවා පශ්චාත්තාප වුණොත්. අනුන්ගේ ළමයින්ට අත්සන් කෙරුවොත් තාත්තයි කියලා එහෙනම් ළමයට වගේ කියන්න වෙනවා. අපිට කියද ගෑණි ෂුවර් නැහැ. ඒ නිසා ඕන්නම් RNA DNA පරීක්ෂා කර බලපන්. එතකම් මං අත්සන් කරන්නේ අපි කරලා තියෙන පැනලා අත්සන් කරනවා. මොකද තාත්තා වෙන එක හොඳයිනේ. අර දෙමළ මිනිස්සු කියනවා තෝ කාගේ කෑවත් ගන්න මට අප්පා කිය කියලා. ඒ නිසා අපි කරලා තියෙන්නේ ඒව වග විභාග ගැන දුරටක් ගාලා සං කරනවා. මගේ කියලා. ඊට පස්සේ කියපන් ඉල්ල කොහොල බවත් එක දෙල්ලම් කෙරුවා නම් කොහොල බවට දොස් කිය දෑගයි. උඹනේ ගහන්නේ. අතින් යව තතහ වෙනවා කකුල කකුල අහු වෙනවා ඊට පස්සේ හොම්බෙන් තමයි. ඒකයි බුදුහාමස් කියන්නේ වෙනම ඔක්කොම නැති වුණාට පස්සේ මේ මේ චේතනා ප්‍රකල්පනා එන්න පටන් අර ගන්නවා. මේ ගැන පොඩක් පරිස්සමෙන් හිටපන් මේ කාගේ එජෙන්ඩා එකද කියලා. එතකොට මේ මෙතෙක් කල් අපි කරපු වගේ අකුසල් ටෝංගණන් වලින් කියද හැකිද? දැනුත් එනවා පොඩ පොඩ නිකන් කන් හැන්දෙන් මනින්න පුළුවන් වගේ ඒවා. අර දවස්වල ආවේ බුල්ඩෝසරකින් තල්ලු කරන සයිස් එකේ. එදින් බලනකොට දැන් හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අනිමිත්තේහි සතිය පිටුවීම යන්න පැහැදිලි කර දෙනමින් කාර්මික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඊයේ පැවසු පාරදී මලපණ අවස්ථාවතෙක් සිතට පිස්සු නටන්න ඉඩ දෙන්න කීමෙන් අදහස් වන්නේ ඇලීමක් හෝ ගැටීමක් ඇතිවන තෙක් යන්නද කෙටියෙන් ප්‍රශ්නය අසවනවා නම් මල පනින අවස්ථාව යන්නේ අදහස් කරන්නේ කුමක්ද ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය එකනේ කියලා දෙනවා මේ මල පනින තුන් දතරට මල පනිනවයි කියලා කට්ටේ පනිනවා බල්ලා කට්ට පනිනවා කට්ටේ පනිනවා කියලා කියන්නේ ඒ පනිනවා සිස්ටම් එකෙන් මේ රිඩක්ෂන් එකට යනවා මේ ඊට පස්සේ රිඩක්ෂනිසම් එකේ සිස්ටම් එකට යනවා. මේක පාට ගිය ගමන් ෆැරඩයිම් එක shift වෙනවා. පෞරුෂත්ව වෙනස් වෙනවා. ඉතින් මේ දෙකම මනුස්සයට අයිති දෙයක්. ඉස්ලාම් වාක්‍යයේ තියෙන මොකක්ද ඒක? අනිමිත්තේ සතිය පිහිටීම. මේක කියන්නේ තේ නිමිත්තේ සතිය පිහිටීම පිළිබඳ වார்த்தාවක් දුන්නොත් ඒකට සාපේක්ෂව කියත හැකි අනිමිත්ත මොකක්ද කියන්නේ. පටන් ගන්නකොට අනිමිත්තේ සතිය පිහිටවන්න බෑ. Taman නිමිත්තේ සතිය පේනකොට මොකද වෙන්නේ? ආනපානේ සතිය අහු වෙනවද නැද්ද කියන විස්තරය දාන්න. එතකොට නම් ඒ හරහා පෙන්ලා දෙන්න පුළුවන්. නැත්තම් මොකෙන් පෙන්වන්නේ? ගරු ස්වාමීන් වහන්සේ නිරතුරුවම එළඹ සිටි සතිය පවත්වා ගන්නට උත්සාහ කළ කෙනෙකුට ඩිමෙන්ෂියා හෝ ඇල්සයිමර් වැනි රෝගී තත්ත්වයක් යටතේ මිය යන්නට සිදුවොත් එම තැනැත්තාට මිය යන මොහොතේ සිය සතිය නැති වේද? කරුණාකර පහදා දෙන්න. පෙරවන් ප්‍රශ්නේ පනන වර්ණගණ්ඩ සතියෙන් පිටනොයි කියන්නේ ඩිමෙන්ෂියා කියලා කියන්නේ තනිකරම දෙකක් නේ. ඒකට සතිය පිටපු කෙනෙකුට ඩිමෙන්ෂියා වෙන්න බැරිද කියලා ප්‍රශ්නයක් අහුවනම් අන්න ඒක නම් සාධාරණයි. ඩිමෙන්ෂියා කියලා කියන්නේ මොනම සතියක්වත් නැහැ. ඉතින් මේ දෙක තාම පරිශන කරලා නැහැ. ඉතින් ඒක නිසා අපිට අමාරුයි කරන්න. ඉතින් කියනවා මේ ඩිමෙන්ෂියා රෝගය එන්නේ දෙන ට්‍රිපල් එක නිසායි කියලා. ඉපදිච්ච ගමන් ළමයට දවස් 4ක් ඇතුළත ට්‍රිපල් එක දෙන්න ඕන. දුන්න නැත්නම් මරනවා. දුන්නට පස්සේ රිලේෂන්ෂිප් එක හොයාගෙන තියනවලු රිසර්ච් කරලා නැහැ. මොකද මේ දෙන ට්‍රිපල් එකේ මේ සමාජලාවට මේ <clears throat> රසදිය තියෙනවා. මේ දැන් ඉපදිලා දවස් දෙක යනකොට ලරුවට මේ තට්ටමට එකයි මේ තට්ටමට එකයි මෙතෙන් එකයි මෙතෙන් හතර දුන්නට පස්සේ ෂුවර් 55 යනකොට වේවුල වේවුල ඉතින් මේවා කියන එක හොඳ නෑ මොකද මම ඔප්පු කරලා එකක් නෙවෙයි මේ කියන්නේ. දැනගන්න ඕන වැක්සින් කියලා වෙනමම වෙබ්සයිට් එකක් තියෙනවා ගිහිල්ලා බලන්න වැක්සින් එකෙන් මනුස්සයාට අද කරලා තියෙන දේ. ඒ නිසා ඩිමෙන්ෂියා වෙලා තියෙන සතිය වඩපු කෙනෙකුට ඩිමෙන්ෂියා එන්න පුළුවන්ද බැරිද කියන එක තාම ඔප්පු කරලා නැහැ. තාම හදලත් නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා සුතාදතා පරිචිතා මනසානුපෙක්ඛිතා චිත්ත්‍යා සුප්පටි විඥා. සතිය ගැන අහලා සතිය ගැන හිතේ දරාගෙන මේක පරීක්ෂා කරලා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා පිට ගියොත් හිත අපව වෙනවා කියන තරමටම සතිය වඩලා ditthiya suppati vijja සතියමයි වෙන මොනම දෙයක්වත් මට සරණක් නැහැ කියලා දැනගත්තොත් නම් මරණ මොහොතේ මොන දුක්ඛිත තත්වයට ආව සුගතියට යනවා කියන ඒක මේ සෝතානුදත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා පුදුම හිතෙනවා මරණ මොහොත මොන තරම් වික්ෂිප්ත ජනක වුණත් සතර බඩලද සතිය ඇති කෙනෙක්ගේ හිත අනිවාර්යයෙන්ම සුගතියට යන්නේ කියලා. හැබැයි මේ මරණ වේලාවේදී තියෙන ලෙඩේ ඩිමෙන්ෂියාද නැද්ද කියන එක ඒකෙදි කියන්න තියෙන්නේ ඩිමෙන්ෂියා කියන්නේ සතිය අනිත් පැත්ත කියලා විතරක් කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සංකාර සහ අபிසංකාර අතර වෙනස පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය සමාන වචන වශයෙන් සඳහන් කරනවා අபிචන්තේතන අபிසංචේතන සංඛාර අபிසංඛාර කියනවා නිකන් සමාන වචන වශයෙන් තමයි හුඟක් වෙලාවට සඳහන් කරන්න පුංචි පුංචි අර්ථ ඡාය ඇති. නමුත් චේතනා සංඛාර දෙකම එකයි. ඇයි එහෙම කියන්නේ අபிසංචේතන අபிසංඛාර කියන දෙකටම සමාන විදිහට බුදුහාමර පාවිච්චි කරලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දින රාත්‍රියේහි දවසේ වැඩසටහනින් පසු නිින්දට වැටී සිටන විට සැතපෙන ඉරියව්වෙන් භාවනා කළ හැකිදයි උත්සාහ කිරීමට සිටියෙමි. මහන්සි වී සිටි නමුත් සැතපෙන ඉරියව්ව සුව පහසු නිසාත් ශරීරයේ වේදනාවක් නොදැනෙන නිසාත් එය පහසු වේ යයි සිටුවෙමි. මිනිත්තු 10කින් පමණ නිදිමත නැති වී ගියේය. නමුත් ආනාපානය කෙරෙහි තදින් සිත නොපිහිටන බව දැනුනි. තත්ත්වයේ ආයා තත්ත්වයේ ආයාසයෙන් පසුව සිත මූල කර්මස්ථානයේ කෙරෙහි පවත්වා ගත හැකි වූද පරයන්ක භාවනාවේදී මෙන් දැඩි ලෙස සතිය සයිමත් වීමත් ශරීරයේ නොදැනී යාමේ තත්ත්වයක් ඇති නොවිය. වේදනාව දැනීම හෙවත් වේදාන වේදනානුපස්සනාව සැතපෙන ඉරියව තුලදී ඇති නොවීම දැඩි ලෙස දැඩි ලෙස සිත සතිපත් නොවීමට හේතු බව මට හැඟේ. කෙසේ නමුත් මට බොහෝ වේලාවක් යනතුරු නිින්ද නොගිය අතර හිත තරමක් නොසන්සුන් තත්වයක පැවතුනි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. වහන්සේට තෙරුවන් සරණයි. ඒක මේ මම දැක්කම අන්තිම සැරේ ගිය වෙලාවේදී මට අපොයින්ට්මන්ට් එකක් දුන්නා පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුරුමේ 9:04 9:04 අතර යන එන්නේ කියලා. පස්සේ යනෝර සයිඩ් කාමරේ ඇතුලේ හිටියේ සිල්මෑණි මට කිව්වා ඔබ හන්දේ යන්න කියලා. මොනවා කරන්නේ අඹපු පිළිමයක් ආගේ සැතපෙන ඉරියව්වේ මං හිතුවා මන් දිහා හැම කවුරු හරි දැක්කනම් බුදියාගෙන ඉන්න වෙලාවේ මොනවා දකීද කියලා. හරිම අමාරුයි ඒ ඉරියව්වට හිත ඒ කියන්නේ සතුපෙන ඉරියව්වට හිත ගන්න බුදියාගෙන ඉන්න මම විනාඩි 15ක් බලන්න හිටියා. සිල්මෑණි ඇවිල්ලා ගියා නෑ සංසේ උකසින්ද ඒකට සයිඩෝ හැරි ගමන් ගා එන ගහනවා ඒකෝ මේ බුදියන්නට කියලා බුදියන්න හරපන්. දැන් අවුරුදු 90ක් පරණ ආකියෙක් මේ බුදියන්නේ. ඒක හොඳම දේ යාට. මුකුත්ම කරන්න එපා මට ඉන්න වෙපා. ඔහොම හිටපු දෙන් ගියා මට හිතා ගන්න බෑ. ඒ විනාඩි භාලේ කිසිම හැලහොල්මක් නැහැ. හඳුන් කොටයක් තිබ්බා වගේ හරියටම මෙහෙම ඉන්නවා. ඒක නිසා ඒක ලේසි වැඩක් නෙවෙයි බද්දපරයන්කේ ගහනවා කියන එක. ඒක කරන්න බෑ මොකද අපේ හිත නින්දට ගියාට පස්සේ හැඟුම් උදාහරණයකට නින්ද කියන්නේ. නමුත් කාලයක් පුරුදු කෙරුවොත් පුළුවන් වෙයි. නමුත් මුලදි මුලදි ගිය ගමන් හිත සම්පූර්ණ අවදිමත් වෙන්න ගන්නවා. ඒ ඉරියව්වේ ඉන්නකොට හිත මේ කුසීත වෙන්නේ අවදිමත් වෙනවා. එතකොට අපිට නින්ද යෑම පස්සට යන්න ඉඩ තියෙනවා. ඒක හරියට භවනා කරන්න ගියොත් හුස්ම ගන්න එක ආයාතින් හුස්ම ගන්න හිතෙන්නේ. භවනා නොකර ඉඳගෙන ඉනකොට ඕන තරම් හුස්ම වැඩිනවා. නමුත් භවනා කරන්න කියන අපිට හුස්ම ආයාස කරවෙන්න හිතින් හිතලා හුස්ම ගන්න දෙන අන්නේ වගේ කාලයක් තියෙනවා. ඒක පැන්නට පස්සේ ඒ ඉරියව්ව හදාගන්න පුළුවන් වෙයි. ඒ නිසා බලාපොරොත්තු සුන් කරගන්න එපා. උත්සාහය වැරදිත් නෑ. මේ වගේ අසීරු අවස්ථාවක් පැන්නට පස්සේ තමයි අපිට කය පිළිබඳව යම් ප්‍රමාණයක මේ පරිචයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මට ඒ සතුටු වුණා. ඒ ස්වාමීන් වහන්සේ අරුදු 96 වෙලත් ඊට පස්සේ දාහනේ ගත්ත ගමන් මට පණිඩක් කියලා තිබුණා. මං ගියා. දාහනේ වළඳලා ඉවර වෙන ගමන් මයිත් එක පැය භාගයක් විතර කතා කර කර හිටියා. අර අපොයින්ට්මන්ට් එක දුන්නේ නැති එක ගැන කතා කරා. මම කිසිම චෝදනා කරේ නැහැ. මට මේ දර්ශනේ දකින්න හම්බ වෙච්ච දෙයක් ලොකු දෙයක්. හරියටම විනාඩි 15ක් මම බලන් හිටියා. හෙල්ලිමක් නැහැ. එහෙම තියෙනවා. ඉතින් මට හිතෙනවා ධම්ම ජීවිත මෙතෙන් දෙන්න අවුරුදු 96 නෙවෙයි 196ක් ගියත් බෑ. පුදුමාකාර දඟලිල්ල දඟලන්නේ නිදා ගන්න ගියා. ඉතින් මම කරන්නේ ඇඳ උඩට ගිහිල්ලා මේවා කරන්න යන්න එපා මම මේ කිව්වට හරිද? මම පොතක් අරගෙන කියවනවා නිින්ද යනකම්. මම කියන්නේ පොතට කියන්නේ නිදි වේත් පෙත්ත කියලා. එහෙම ඇඳ උඩ පොත වැටෙන ඇඟ උඩ පොත වැටලා ඔන්න නිින්දා කියලා නැගිටිනකොට මොන ඉරියව්වේ හිටියද මට මතක නැහැ. වැණින් දෙන්න කිට්ට බව විතරක් දන්නවා. මාත් උත්සාහ කරනවා. හැබැයි මගේ උත්සාහය තාම එච්චර සාර්ථක නැහැ. නමුත් මම අර පන්දිස් වංශ පෙන්වන්න විදියට දැන් අපවත් වෙලා. ඒ ඇත්තෝ ඒ තරම දක්කම හිත හදලා. කය විතරක් නෙවෙයි. ඉතින් අපි උත්සාහ කරමු. ඉතින් නැත්තම් එක එකන එක එකන ඉතිබේත් ප්‍රතිජාති තියෙනවා. ඒක ඉතින් එච්චර සීරියස් <clears throat> ඉන්දිය සංවරයකට ගන්න බෑ. හැබැයි නතර කරන්න එපා මේ ගේම. ඒ දේ ඉතුරු කරන්නේ අපිට නිවන් දකින්න නෙවෙයි. අපි මැරෙනකොට යමක් ඉතුරු වෙන්න එපා. ලෝකේ ආදර්ශයක් කියලා එකක්. නිවන් දකින්න එක එච්චරම අමාරු නෑ. නිවන් දැක්කට පස්සේ වුණත් අපි බුදුහාමර බුදු වෙලත් මොකටයි භාවනා කරේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ දුතාංග 13ම රැක්කා. මොකටේ? මම ලොකු සංහසේ ගැහුවට පස්සේ කව නම මේ ඉන්නකම් කරන දේ නෙවෙයි වැදගත් වෙන්නේ අපට පස්සේ ඉතුරු කරගෙන ආදර්ශය මොකද්ද කියලා බලලා කටයුතු කරන්න කිව්වා ඉන්නකම්. ඒ අතරමැද නිවන් දකින්නත් ඕනේ. ඒ අතරමැද සීල සමාධි ප්‍රඥා වඩන්නත් ඕනේ. නමුත් මේකෙන් ඉතුරු වෙන යමක් තියෙනවානේ. තේරවාදී කියන්නේ ඔච්චරනේ. අපි ළඟ විතරනේ ওই ට්‍රැඩිෂන් එක තියෙන. අනිත් හැම එකනම මේක අංජබජල් කරගන්නවනේ. සංකර කරන අපි කියන්නේ. අපිට පුළුවන් තරම් ආචාර්ය වංශික කරපු දේ පුළුවන් තරම් කරනවා බැරි වුණත් කමක් නැහැ. සම්ප්‍රදායට ගරු කිරීමක් වශයෙන් කරනවා. දැන් අපි එවනම් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට තියෙනවා විනාඩි 40ක කාලයක්. සක්මන් භාවනාවට අපි 3:00ට නැවත රැස් වෙනවා. පරියංග භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.